ප්‍රමුඛ අසනේ ප්‍රත්‍යයක් තියෙන නිසා එහෙනම් මම ඉගෙන කරන්න අහසංග මහත්මයා පොඩ්ඩක් රෙකෝඩින් එක පොඩ්ඩක් බලන්න හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි අදාසේ අප්‍රේල් මාසේ 15 වෙනි සිකුරාදා සවනත සිසිලස අන්තර්ජාල දහම් සේවාව ඔස්සේ කරන තවත් සාකච්ඡාවකටයි අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ. අදත් අප කෙරේ යන සම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ අපහා එක්වෙනවා ධර්ම කරුණු අපට කියා දීම සඳහා ස්වාමීන් වහන්සේ මම කෙටියෙන් මතක් කරොත් අපි පසුගිය සතියේ යම්කිසි මාතෘකා කීපයක් මතක් කරා මම දන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඒ පිළිබඳව සාකච්ඡා කරනවද කියලා නමුත් මම කෙටියෙන් මතක් කරොත් අපි අර පටිසම්භිදා මාර්ගයේ වස්තුනානස් ඥානයයි කෝෂල ඥානස් ඥානයයි කියන දෙක අපි සඳහන් කරා ස්වාමීන් වහන්සේ සමහර විට ඒ ගැන විස්තර කරයි අපි කොහොම නමුත් ඔබ වහන්සේට යොමු වෙනවා අද සූදානම් වෙලා ආපු විදිහකට ධර්ම සාකච්ඡාව කරගෙන යන්න ස්වාමීන් වහන්සේ පිටුවත් කරනයි තෙරුවන් සරණයි හැම දිනාටම ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍ය වාසනාව සපිරි ඒ වගේම සීලාදී ගුණ පිළිවෙත් පුරා ගන්න පුළුවන් ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් කර ගන්න පුළුවන් වාසනාවන්ත පුණ්‍යවන්ත ගුණවන්ත නැනවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් නව වසරක් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් ඇත්තටම මේ අර ධර්ම සාකච්ඡාව තියෙන බව මට මතක් වුණේ මේ තුනක් පහුවෙලා මැසේජ් එකක් දැක්කට පස්සේ. ඉතින් ඒක නිසා මම කිසිම සූදානමක් වුණේ කිසිම දෙයක් ගැන.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 නුවණ එහෙමත් නැත්නම් මේ ඥාන වලින් උගන්වන්නේ නාම රූප වවත්තාන ඥානය හා සම්බන්ධ වෙච්ච කොටසක්. ඒකෙන් දැන් අපි ගත්තොත් නාම රූප වවත්තාණය කියලා විශේෂිත ඥානයක් තිබෙනවා ඒ විදර්ශනා පාදක භාවනා කර්මස්ථාන විස්තර කරගෙන යනකොට ඒ ඥාන අතර ඒ පංචස්කන්ධය නාම රූපයන් වශයෙන් බෙද බෙදා බෙද බෙදා කරන අර්ථ විග්‍රහය තමයි නාම රූප වවත්තාණය කියලා කියන්නේ එතකොට මෙතන මේ අජ්ජත් වවත්තානේ පඤ්ඤා වත්තුනානත්තේ ඥානං කියනකොට මෙතන ඥාන ධර්ම පහක් විස්තර කරනවා. ඒ ඥාන ධර්ම පහ තමයි ඒ චක්කු වත්තුව, සෝත වත්තුව, ගාහන වත්තුව, ජීවහා වත්තුව, කාය වත්තුව කියන මේ වස්තු පහ, රූප පහ වින විනිවිදව නිවැරදිව අවබෝධ කර ගැනීමේ වටහා ගැනීමේ අවස්ථාව. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ආජ්ජත් කියන වචනය අජ්ජත් කියන වචනයත් මං හිතන්නේ මට මතක තියෙන විදිහට අර්ථ කීපයක යෙදෙනවා. ගෝචර අජ්ජත්, නියක අජ්ජත්, අජ්ජත් අජ්ජත් විෂය අජ්ජත් කියන. එතකොට මෙතනදී ගෝචර අජ්ජත් කියනකොට අර සමහරක් තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ సంతාන තුල යම් සමාධි නිමිත්තක් පහළ වුණා නම් ඒ සමාධි නිමිත්ත ආධ්‍යාත්මිකයි. ඒ ආධ්‍යාත්මිකව වැඩුණ සමාධි නිමිත්ත තමන් ආරක්ෂා කරගන්නවා නම් ඒ ආරක්ෂා කර ගැනීම තමයි ගෝචර අජ්ජත් කියලා කියන්නේ. ඒකෙන් තේරුම තමන් භාවනාවක් වඩලා ප්‍රගුණ කරගෙන පෙර ජීවිතවල පුරුදු කරගත්ත පුණ්‍ය ශක්තියට අනුව තමන්ට භාවනාවේ සමාධි නිමිත්තක් පහළ වෙන එක තමන්ට ලැබිච්ච ගෝචරයක්. ඒ තමන්ට ලැබිච්ච දේ තමන්ගේ ළඟ ආරක්ෂා කරගෙන තිබීම ඒ සමාධිය රැකගැනීමට අපි කියන්නේ ගෝචර අජ්ජත්තේ කියලා. ඊළඟට පැහැදිලි කරනවා නියක අජ්ජත්ත. නියක අජ්ජත්ත කියනකොට අර ආධ්‍යාත්මික වූ සම්ප්‍රසාදය සම්ප්‍රසාද එහෙමත් නැත්නම් අපි කියනවා තමන් ආධ්‍යාත්මිකව පිහිටි මේ ස්කන්ධ ආයතන ධාතු ආදී මේ ධර්මයන්ගේ යථා ස්වභාවය ධම්මානුපස්සනා වශයෙන් වැඩිම ප්‍රගුණ කිරීම නියක අජ්ජත් කියලා කියන්නේ. ඊළඟ අජ්ජත් අජ්ජත් කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම ආධ්‍යාත්මික කියන නමින්ම අපි හඳුන්වන දෙයක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මික ආයතන. මේ ආධ්‍යාත්මික ආයතන වල අපි කියන්නේ අජ්ජත් අජ්ජත් කියලා. ඒ වගේම යම් වෙලාවකදී විෂය අජ්ජත් විෂය අජ්ජත් කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ගත්තොත් සියලුම නිමිතින්ගේ මෙනෙහි නොකිරීම නිසාම ආධ්‍යාත්මික ශුන්්‍යතාවය උපදිනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ තුල කිසිම තැනක මේ කිසිම සංස්කාරයක් කෙරෙහි ඇලීම් බැඳීම් දේවල් නැහැ. නিত্য සුභ සුඛාත්ම නැහැ. හැම තැන වෙලාවෙම මේ ශුන්්‍යතාවය, හිස් ස්වභාවය දකින්න තමයි බුදුරජාණන් වහන්සේ සමර්ථවන්නේ. ඒකෙන් ඒ හැම තැනකදීම හිස් ස්වභාවයේ දැකීම ඒක තමයි බුදුරජාණන් වහන්සේ ස්වභාවයෙන්ම තිබෙන විෂයක් නිසා ඒකට අපි කියනවා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කියලා. එහෙමත් නැත්නම් ඵල සමාපත්තියකට සමවැදිලා ඒ ශ්‍රේෂ්ඨත්වයේ නැවති ගුණය තුල පිහිටාගෙන ශුන්්‍යතාවේ වඩමින් කටයුතු කරනවා නම් ඒකට කියන්නේ විෂය අජ්ජත් කියලා. එතකොට මේ කියන අජ්ජත් කියන වචනාර්ථ හතරෙන් අජ්ජත් අජ්ජත් එහෙමත් ආධ්‍යාත්මික ආයතන ගැන විනිවිද දැකීම අවබෝධය තමයි මෙතනදී වත්තු නානත් ඥානය කියලා පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ වත්තු නානත්ත කියනකොට වත්තුන්ගේ නානා ස්වභාවය. මෙතන නානාවත් වස්තු කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එහෙමනම් දැන් අපි මේ යම්සි වෙලාවකදී ආධ්‍යාත්මික චක්සු ප්‍රසාදේ චක්ක වස්තුව ගැන විමසිල්ලක් කරනවා නම් ඒක මනෝද්වාරයෙන් අපට ආවර්ජනා කරලා ඒ මනෝ විඥාන එමත් නැත්නම් ජවන ආදී දේවල් පහල කරගන්න පුළුවන්. භවාංග පහල කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික වස්තු රූපයන්ගේ නානා ස්වභාවයේ දකිමින් ඒවා ගැන අවබෝධ කරගෙන විදර්ශනාවට නැංවීමේදී එහෙමත් නැත්නම් ඒ ආධ්‍යාත්මික වස්තු රූපයන් හට ගැනීමට බලපවත්වන හේතු කාරණා ඒ වගේම හේතු ඵල වශයෙන් දකිමි ඒ ගැන වැටහීමක් අවබෝධයක් ඇති කර ගැනීමයි වත්තු නානත්ත ඥානය කියලා කියන්නේ. එතකොට බාහිද්ධා වවත්තානේ පඤ්ඤා ගෝචර නානත්තේ ඥාන. ගෝචර කියන්නේ විශේෂ වෙන කියන එකනේ. එවන බාහිර වූ යම් ඒ ආයතන සමූහයක්. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ආයතනයන්ට ගොදුරු වන ආයතනයන්ගේ උපකාරයෙන් චිත්ත පරම්පරාවන් පහළ කරන්න උපකාර වන යම් මේ ගෝචර රූපයක් ගෝචර අරමුණක් තියනවද මෙන්න මේ අරමුණු තේරුම් ගැනීම තේරුම් ගැනීම තේරුම් කර ගැනීම නුවණ තමයි ගෝචර නානත් ඥානය කියලා කියන්නේ. එහෙමනම් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දෙන මේ ඥාන ධර්මයන් ගැන අපි හොඳ වැටහීමක් ඇති කරගන්න නම් මේකට අදාළ පෙළ දේශනාව ගැන අපි කතා කළ යුතු වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිසම්භිදා මග්ග පාළියේදී මේ අජ්ජත්ත වවත්තානේ පඤ්ඤා වත්තු නානත්තේ ඥානං කියන එක කුමක්ද කියන එක පැහැදිලි කරනවා. කතං අජ්ජත්ත ධම්මේ වවත්තේති. කෙසේනම් ඒ ආධ්‍යාත්මික ධර්මයන් බෙද බෙදා බෙද බෙදා නිවැරදිව වටහා ගන්නේ වෙයිද චක්කුං අජ්ජත්තං වවත්තේති සෝතං අජ්ජත්තං වවත්තේති ගානං අජ්ජත්තං වවත්තේති ජීවහං අජ්ජත්තං වවත්තේති කායං අජ්ජත්තං වවත්තේති මනං අජ්ජත්තං වවත්තේති මේ චක්කු සෝත ගාන ජීවහා කාය සහ මන මේ කියන ආයතනයන් නිවැරදිව අවබෝධ කර ගැනීම සත්පුද්ගල සංඥාවෙන් බැහැරව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කිරි විස්තර කර ගැනීම තමයි අජ්ජත් වවත්තාන ඥානය කියලා කියන්නේ. දැන් එහෙමනම් බලන්න මෙතනදී චක්කු සෝත ගාන જીවහා කාය කියනකොට ප්‍රසාද රූප පහ චක්කු කියන්නේ චක්සු ප්‍රසාදේ සෝත කියන සෝත ප්‍රසාදේ ගාන කියන ගාන ප්‍රසාදේ જીවහා කියන જીවහා ප්‍රසාදේ කාය කියදී කාය ප්‍රසාදේ මන කියද්දී සිත එතකොට මේ මන ආයතනය කියනකොට හෘද වස්තුව පමණක් ඇසුරු කරගෙන පහළ වෙන සිත් පරම්පරාව විතරක් නොවේ ඒ සෑම වස්තු රූපයක් ඇසුරු කරගෙන හෝ වස්තු රූපයක් නැතිව උපදින යම්තාක් සිත් පරම්පරාවක් තියෙනවා නම් ඒ සියලුම සිත් වලට අපි කියන්නේ මනායතනෙ කියලා. දැන් සාමාන්‍ය අපි ගත්තොත් චක්සු ප්‍රසාදය නිසා උපදින චක්කු විඥාන සිත. ඒක චක්කු විඥාන සිතක් උපදින්නට නම් චක්සු ප්‍රසාදයක්, බාහිර රූපාරම්මණයක්, මානසිකාරය. මානසිකාරය කියලා කියන්නේ පංචද්වාර වජ්ජිත සිත. මේ කියන කරුණු හතර තුනක් ආලෝකයක් කියන කරුණු හතර එකතු වීමෙන් තමයි චක්කු විඤ්ඤාණසිත පවතින්නේ. දැන් මේ චක්කු විඤ්ඤාණයට කතා කරනකොට මේ චක්කු විඤ්ඤාණ සිත සමග උපදිනවා වේදනා සංඥා සංඛාර කියලා තවත් නාමස්කන්ධ තුනක්. ඒ විතරක් නෙමෙයි මේ චක්කු විඥාන සිත උපාද ක්ෂණය තිතික්ෂණය භංගක්ෂණය කියන මේ ෂණ අවස්ථා තුනේදීම පහළ වෙනවා මුළු ශරීරේ පුරාම කර්මජ රූප. එතකොට කර්මජ රූප කියනකොට දැන් උපන්නා වූ මොහොතේ නෙමෙයි මා මේ කතා කරන්නේ. එපදිලා මව් කුසෙන් බිහි වුණාට පස්සේ යම් වෙලාවකදී ඇසින් රූපයක් දකිමින් සක්කු විඥාන සිට උපදිනකොට ඒ උපාදක්ෂණයේ මුළු ශරීරයේ පුරාම කර්මජ රෝග උපදිනවා. එතකොට දැන් බලන්න චක්කු විඥාන සිතක් පහළ වෙනකොට ආයතන කීයක සම්බන්ධයක් ආයතන කීයක හට ගැනීමක් මෙතන තියෙනවද? දැන් අපි ආධ්‍යාත්මික වශයෙන් අපි ගත්තොත් ඒ චක්කු විඥාන සිතේ උපාදක්ෂණයම කර්මජ රූප පහළ වෙනකොට චක්සු ප්‍රසාදේ නැවත අලුතින් උපදිනවා. මේ චක්සු ප්‍රසාදයක් අලුතින් උපදිනවා සහජාත වශයෙන් අන්න චක්කායතනයක් අලුතෙන් පහළ වෙනවා. ඊළඟට දැන් මේ චක්කායතනේ චක්සු ප්‍රසාදය කියන එක කලින් පහළ වෙලා තිබුණ චක්සු ප්‍රසාදයක් මොකටද? චක්කු විඥාන සිතට උපදින්න. අපි ඒකට කියන පුරේජාත චක්සුව කියලා. මුලින් හටගත්ත චක්සුව දැන් සාමාන්‍යයෙන් චිත්ත නියාමයට අනුව බැලුවොත් මේ චක්සු ප්‍රසාදයක් හටගෙන දැන් හටගෙන තිබෙනවා. ඒ කියන්නේ චක්කු විඥාන සිත පහළ වෙන මොහොතේ සාමාන්‍ය 17 වාරයක් ඉපදුන චක්සු ප්‍රසාද තියෙනවා. ගොඩක් තියෙන එක චක්සු ප්‍රසාදයක් නෙමෙයි. ඊට පෙර ඒක වර්තමාන චක්කු විඥාන සිත උපදින්ට පෙර චිත්තක්ෂණ 17ක් මුළුල්ලෙහි පහළ වුණ චක්සු ප්‍රසාද තිබෙනවා මේ චක්කු විඥාන සිත උපදිනකොට. අපි උදාහරණයක් අපි නිකන් හිතමු චක්සු ප්‍රසාද 17ක් තියෙනවා කියලා. එතකොට චක්සු ප්‍රසාද 17ම උදව් කරන්නේ නැහැ මේ වර්තමාන රූපාරම්මණයත් අරගෙන චක්කු විඥාන සිත උපදින්න. මේ 17න් උදව් වෙන්නේ එක චක්සු ප්‍රසාදයයි. එහෙමනම් ඒකෙන් චක්සු ප්‍රසාදේ කුමක්ද? එත ඒකෙන් චක්සු ප්‍රසාදයට අපි කියනවා මජ්ක්‍ධිමායුක චක්සුව කියලා. ඒ කියන්නේ චක්සු ප්‍රසාරය කොටස් තුනකට බෙදනවා අපි අපිට බෙදා ගන්න පුළුවන් මන්දායුක චක්සුව අමන්දායුක චක්සුව ඒ වගේම මජ්ක්‍ධිමායුක චක්සුව කියලා. මන්ද කියලා කියන්නේ ලපටි. අමන්ද කියලා කියන්නේ මෝරපු. එහෙමනම් මෝරපු චක්සු ප්‍රසාදයක් තියෙනවා ලපටි චක්සු ප්‍රසාදයක් තියෙනවා මෝරපුත් නැති ලපටිත් නැති මධ්‍යම ආයුෂ ඇති චක්සු ප්‍රසාදයක් තියෙනවා. එහෙමනම් බලන්න දැන් විභංග අට කතාවේ මට මතකයි විභංග ප්‍රකරණ අට කතාවේ බොහොම හොඳට මේක පැහැදිලි කර දෙන භාවනා යෝග්‍යයාටත් මේ චක්සු ප්‍රසාදේ දකිනකොට ප්‍රායෝගික දකින්න පැත්තක් කියනවා. මොකද්ද කියන්නේ දැන් අරමුණක් මේ චක්සු ප්‍රසාදේ ගැටෙනකොටම ඒ අරමුණ ගැටෙන ඉම්පීච් වෙනවා මේ හෘද වස්තුවේ හදවතේ. ඒ කියන්නේ අපි කියන්නේ මනෝ භවාංගේ තමයි හෘද වස්තුවට ඒක අරමුණු වෙනවා. අරමුණු වෙනකොට තමයි අර භවාංග පරම්පරතර පහළ වෙමින් පවතින මේ භවාංග සිත කැඩිලා භවාංග චලන උපච්ඡේද බවට පත් වෙලා පංචද්වාරේ නැවත චක්සු ප්‍රසාද යොමු කරන අරමුණ බාර ගන්න කියලා. දැන් මම මේක මෙහෙමින් කතා කරාට මේක මේ පැය ගාණක් විනාඩි ගාණක් යන වැඩක් නෙමෙයි. අපි අසුරු සැනක් ගහන වෙලාව චිත්තක්ෂණ කෝටි ලක්ෂයක් පහළ වෙනවා නම් අපි මේක බලනකොට හිතනකොට වෙලා ඉවරයි. ඒතරම් මේක වේගී වෙන කාර්යයක්. එහෙමනම් මේ චක්සු ප්‍රසාදයේ අරමුණ මුලින් එන ගැටෙනකොට ඒ පෙරපසු නොවේ චක්සු ප්‍රසාදේ සමගම පෙරපසු නොවේ හදවතේ ගැටෙන නිසා තමයි භවාංග પરම්පරාව කැඩිලා ඒ අතීත භවාංගේ කැඩිලා චලන පස්චේද වඩපත් වෙන්නේ. එතකොට මේ චලන උපච්ඡේද චලන පිටර කලින් පහළ වෙන අතීත භවාංග හිත. මෙන්න මේ අතීත භවාංග හිත සමග පහළ වෙනව චක්සු ප්‍රසාදයක්. මෙන්න මේ චක්සු ප්‍රසාදය භවාංග චලන සිතින් ආරක්ෂා කරන උපච්ඡේද සිතමුත් ආරක්ෂා කරන පංචද්වාර වජ්‍ය සිතමුත් ආරක්ෂා කරලා දෙනව කාටද චක්කු විඥාන සිතට උපදින්න අවස්ථාව උදව් කරනවා ඒක නිසා නම් කියනවා මේ පළමුවෙනි අතීත භවාංගයේ සමග ඉපදුන චක්සු ප්‍රසාදයේ තමයි ඒ චිත්ත වීතියේ චක්කු විඥාන සිතට උපදින්න උදව් කරන ආධාර වන්නේ. ඒ නිසා කියනවා මේ අතීත භවාංගය සමග ඉපදුන චක්සු ප්‍රසාදයට මජ්ක්‍ධිමායුක චක්සුව කියන. එහෙමනම් මේ පළමුවෙනි අතීත භවාංගයට කලිමුත් පහළ වෙච්ච චක්සු ප්‍රසාද තියෙනවා. නමුත් ඒව ඔක්කොම මෝරපු චක්සු. ලපටිනේ අමන්දායකයි. ඒ කියන්නේ මෝරපු චක්සු. මෝරපු චක්සු නිසා ඒ චක්සු ප්‍රසාද උපදව වෙන්නේ ඒ චක්සු ප්‍රසාද අසුරු කරගෙන චක්කු විඤ්ඤාසිතක් උපදින්නේ නැහැ. එහෙමනම් භවාංග චලන උපච්ඡේද පංචද්වාරා වර්ජන කියන මේ සිත් සමගත් උපදින චක්සු ප්‍රසාද ඒවා ඇවිදින් බොහොම ලපටි ලපටි නිසා මධ්‍යම ආයස ප්‍රමාණයක් නැති නිසා එම චක්සු ප්‍රසාදයත් උදව් කරන්නේ නැහැ නැත උදව් වෙන්නේ නැහැ චක්කු විඤ්ඤාණයට උපදින්න එහෙමනම් මතක තියාගත යුතු වන්නේ චක්කුද්්වාරික චිත්ත වේතියක් නම් ඒ චක්කුද්්වාරික චිත්ත වේතියේ රූපාරම්මනේ මුලින්ම ඇසට එනකොට අතීත භවංගේ පහළ වෙලා චලනෝපච්ඡේද වෙනකොට ඒ අතීත භවංගේම තමයි චක්සු ප්‍රසාදයක් හදලා දෙන්නේ කාටද නැවත අරමුණ ගන්න කියලා. ඉතින් මෙන්න මේක තමයි න්‍යාය. මෙන්න මේ විදිහට නිවැරදිව මේ චක්සු ප්‍රසාදය වටහා ගැනීම තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම ඒ වගේ බෙද බෙදා වටහා ගැනීම මේක කුඩා කුඩා අංශු වශයෙන් තේරුම් ගැනීම පරමාර්ථයෙන් තේරුම් ගැනීම නිස්සද්ද නිජීවසේ වටහා ගැනීම මේ ශුන්‍යතාවය දකිමින් තේරුම් ගැනීම තමයි චක්කුම් අජත්තං වවත්තේති කියලා කියන්නේ. න ආධ්‍යාත්මිකෝ චක්සුව නිවැරදිව අපි ව්‍යවස්ථාපනය කරගත්තා වටහාගත්තා අවබෝධ කරගත්තා කියන එක. එහෙනම් මෙන්න මේ න්‍යායම අපි අනුගමනය කරන්නට ඕනේ සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන සෙසු අවස්ථාවන් වල. ඉතින් ඒකෙන් එක න්‍යායක් පැහැදිලි කර දුන්නම් මම හිතනවා ඒක තේරෙනවා කියලා. එහෙමනම් තවත් කාරණා මෙතන තියෙනවා. දැන් මේ චක්කු විඥාන සිත සමග ඒ වටපිටාවේ ඇතිවෙච්ච ධර්ම සමූහය අපට පුළුවන් නම් ස්කන්ධ වශයෙන් බෙදා ගන්න. දැන් ස්කන්ධ වශයෙන් කොහොමද බෙදන්නේ? චක්සු ප්‍රසාදය රූපස්කන්ධයි. ඒ චක්සු ප්‍රසාදය කියන බාහිර රූපය රූපස්කන්ධයි. ඒ වගේම ඒ බාහිර රූපේ සම්බන්ධතාවයෙන් චක්සු ප්‍රසාදයේ තුල පහළ වෙන චක්කු විඥාන සිත විඥානස්කන්ධයි. චක්කු විඥාන සිත සමග පහළ වූ චෛතසික ධර්මය අතර වේදනා චෛතසිකය වේදනා ස්කන්ධයි. සංඥා චෛතසිකය සංඥා ස්කන්ධයි. ඉතිරි චෛතසික පහම විදිහින් සංස්කාර ස්කන්ධයි. ඔය විදිහට දැන් මේ සාමාන්‍ය විදිහට චක්සු ප්‍රසාදය සමග චක්කු විඥාන සිත සමග තියෙන මේ ධර්ම ටික ස්කන්ධ වශයෙන් බෙදලා අපි විදර්ශනා කරනවා වටහා ගන්නවා අන්න චක්කු වවත්ත තේති. සමදුරටත් මේක අපි ආයතන විදිහට බෙදා ගන්නවා. කොහොමද ආයතන විදිහට බෙදන්නේ? චක්සු ප්‍රසාදය චක්කායතනයි. බාහිරින් ලැබෙන රූපය ගෝචර නානත්තයි රූපායතනයයි. එයාගේ උපදින සිත චක්කු විඥාන සිත විඥානයක් විඥානස්කන්ධයි ඒ වගේම මන ආයතනයි ඒ වගේම ඒ චක්කු විඥාන සිත සමග පහළ වන චෛතසික සමුදාය වේදනා සංඥා සංස්කාරක ස්කන්ධ තුන ඇවිදින් ධම්මා ආයතනයි එහෙමනම් මෙතන අපට අන් ආයතන වශයෙන් දැකලා අපි නුවණින් වටහා ගන්නවා අන්න ඒකට පැවිදි චක්කුම් වවත්ත පේති. මේ සියල්ල අජත්තයි. ඒ වගේම ධාතු වශයෙන් ගන්නවා දැන්. චක්සු ප්‍රසාදය ආධ්‍යාත්මිකයි චක්කු ධාතු. බාහිර රූපය රූපාරම්මණය රූප ධාතු බාහිරයි ගෝචර නානත්තයි. ඒ වගේ උපදන විඥානයේ සිට චක්කු විඥාන ධාතුව. ඒක විඥාන ධාතුවක්. ඒ වගේ ඉපදුණු වේදනා සංඥා සංකාරක ස්කන්ධ අත්‍රය එවෙදින් ධම්මා ධම්මායතර පරියාපන්න බැවින් ධම්ම ධාතුව. ඉතින් ඔන්න ඔය විදිහට අපි එහෙමනම් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බෙද බෙදා බෙද බෙදා දැකීම තමයි චක්කුම් වවත්ත පේති කියලා කියන තවත් ක්‍රමයකට. ඉතින් මේ කියන චක්කුම් වවත්ත පේති සෝත ගාන ජීවහා කාය මනස් නිවැරදි අපි තේරුම් ගන්න ඕන මම නැවත දීර්ඝ විස්තරයක් කරා යන්නේ නැහැ මම හිතනවා අභිධර්ම ගැනත් ඉගෙනගෙන ඉන්න පිටසක් නිසා මේවා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ ඊළඟට දැන් මෙතනදී තේරුම් ගන්නට ඕනේ ඊළඟ දේශනා කරන චක්මත් අවිනාශ මායින සමාවෙන්න සුනේත්‍රා මහත්මිය මයික් එක පියුත් කරගන්න හොඳයි. මම මයික් එක මියුට් කරගන්න. හොඳයි සායනාත් සමානයි. තෙරුවන් සරණයි. විශේෂයෙන්ද මෙතනදී අපි තවත් කරුණක් වටහා දෙනවා මේ පටිසම්භිදා මග්ග පාළියේදී මේ චක්සු වස්තුවක් චක්සු ප්‍රසාදයක් හටගන්න හේතු කාරණා මොනවද කියලා පැහැදිලි කර දෙනවා. දැන් එහෙමනම් මතක තියාගත යුතුයි චක්සු ප්‍රසාදෙන් චක්කුව කියලා කියන්නේ ආධ්‍යාත්මිකයි හැබැයි මේක කර්මජ රූපයක්. චක්සු ප්‍රසාදේ කියලා කියන්නේ කම්මජ භූත සමුත්ථාන. ඒ කියන්නේ අතීත කර්මයේ ශක්තියෙන් භූත රූපයන් නිසා හටගත්ත ශක්තියක් මෙතන තිබෙන්නේ. එහෙමනම් මේ චක්ෂුව ගැන තවදුරටත් අපි කරුණු විමසනකොට මට මතක් වෙනවා දැන් මේ සාමාන්‍යයෙන් හැම රූපයකම තියෙනවා ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා ભેදයක්. ඉතින් මේ ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන ભેදේ දිහා බලපුවාම ඔය චක්කු කියලා කියන්නේ සතර මහා භූතයන්ගේ ප්‍රසාද ලක්ෂණය කර්මයෙන් හටගත් ප්‍රසාද ලක්ෂණය තමයි මෙතන පවතින්නේ. ඉතින් ඒක වෙනත් දවසක අපි ඒවා විස්තරව කතා කරන්න පුළුවන් මම නිකන් මතක් වුණ නිසා කියන්නේ. ඒක නිසා මේ චක්සු ප්‍රසාදයක් හටගන්න අතීත හේතු තියෙනවා වර්තමාන හේතු තියෙනවා. දැන් මේ අතීත හේතු සහ වර්තමාන හේතු දකිමින් අතීත හේතුන්ගේ ප්‍රතිඵලයක් විදිහට චක්සු ප්‍රසාදේ හේතුඵල විදිහට දකිනවා. වර්තමාන හේතුන්ගේ ඵලයක් විදිහට හේතුඵල විදිහට චක්සු ප්‍රසාදේ දකිනවා. එහෙමනම් මේ හේතුඵල සම්බන්ධතාවයෙන් ඇති කරගන්න අවබෝධය තමයි ඊළඟට දේශනා කරන්නේ. කතාන් චක්කුන් අධ්‍යත්තං වවත්තපේති. කෙසේනම් මේ චක්ෂුව ආධ්‍යාත්මික වශයෙන් නිවැරදිව වටහා ගන්නේද අවබෝධ කරගන්නේද චක්කු අවිද්‍යා සම්භූතන්ති වවත්ත පේති අන්න බලන්න අවිද්‍යාව නිසා මේ චක්සුව හටගත්ත කියලා නුවණින් අවබෝධ කරගන්නවා චක්කු තණ්හා සම්භූතන්ති වවත්ත පේති මේ චක්සුව තණ්හාව නිසා හටගත්ත දෙයක් කියලා නුවණින් වටහා ගන්නවා චක්කු කම්ම සම්භූතಂತಿ වවත්ත පේති. මේ චක්සුව කර්මයෙන් හටගත්ත දෙයක් කියලා ඔන්න අවබෝධ කරගන්න. දැන් මේ මාතෘකා තුන විතර ගමුකෝ. දැන් මේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයයි කියන තුන. මේ අවිද්‍යා තණ්හා කර්ම කියන හේතු තුන පින්වත්තුනි අතීතයි. අවිද්‍යාවයි තණ්හාවයි අතීත ක්ලේශ වට්ටය. කම්ම අතීත කම්ම වට්ටය. දැන් බලන්න එහෙමනම් මේ වෙලාවේ අපට මේ චක්සු ප්‍රසාදයක් නැත්නම් ඇස හොඳට පහළ වෙලා තිබෙන්නේ පිරිසුදුව යමක් වෙන විදිහ දකින්න අවස්ථාව ලැබෙන්නේ ඇයි අතීත සංසාරේ කරගත්ත හොඳ කුසලයක විපාකයක් හැටියට හොඳ කුසලයක විපාකයක් විදිහට අපිට පිරිසුදු චක්සු ප්‍රසාදය පහළ වෙනවා. එතකොට එහෙමනම් මේ පෙරකල කුසලය අවිද්‍යාවයි තණ්හාවයි කියන ක්ලේශ වටේ මුල් කරගෙන තම කර්ම ශක්තිය අපි ගොනු කරගෙන තිබෙනවා. හැබැයි අපිට කියන්න බැහැ හරියටම අහවල් අහවල් දේවල් දකිනකොට නැත්නම් අහවල් අහවල් දේවල් දකින්න තරම් පිරිසුදු ඇසක් ලැබුණේ අහවල් අහවල් කර්මයේ අහවල් ආත්මයේ කරපු කර්මයේ කියලා අපට කල්මත්තෙම තේරුම් ගන්න බෑ. ඒකයි මේ කර්ම વિશે අචින්තනීය කියලා කියන්නේ. මොකද හේතු දැන් අපට මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දකින්න වාග්ය චක්සුව ලැබුණේ පෙර ජීවිතේ කළ පිළිකට නෙමෙයි වෙන්න පුළුවන් අතීත සංසාරේ මේට ආත්ම සිය දහස් ගාන කෝටි ගණනාවකට එහා ආත්මවල දියුණු කරගත්ත කුසලයේ විපාකයක් නිසා වෙන්න පුළුවන්. ඒක නිසා අපට නිවැරදිව පිරිසුදු පිළිවෙලකට හරියටම අපට ඒ නියම අවිද්‍යාව මොකද්ද? නියම තණ්හාව මොකද්ද? නියම කර්ම ශක්තිය මොකද්ද කියලා අපට වටහා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක ඉතින් භාවනා යෝගියා තමයි තේරුම් ගන්නේ මොකද්ද මෙතන වෙන සිද්ධාන්තය කියලා. එහෙමනම් දැන් බලන්න දැන් මේම දේශනාවරණුගත අතීත හේතු තුනයි පෙන්වලා තිබෙන්නේ. සාමාන්‍ය පෙදිනදා ව්‍යවහාරදී කතා කරන අතීත හේතු පහක් තියෙනවා කියලා. අවිජ්ජා තණ්හා උපාදාන කියන මේ ක්ලේශ වටයයි සංඛාර කම්ම කියන මේ කර්ම වටය. අවිජ්ජා තණ්හා උපාදාන කියන මේ ක්ලේශ වටය නිසා තමයි වර්තමාන චක්සු ප්‍රසාදයක් පැහැදිලිව අපට ලැබෙන්නේ. ඒ වගේම සංඛාර කම්ම කියන කර්ම වටේ නිසා තමයි අපට පිරිසුදු චක්කු ප්‍රසාදයක් ලැබිලා තිබෙන්නේ යමක් දිහා නිවැරදිව නිර්වෘල්ව දකින්න තරම් අවස්ථාවක්. මේ කැවිදින් අතීත හේතු දැන් දේශනා අතීත හේතු තුනක් වෙන්නවාට අපි විස්තර වශයෙන් ගත්තොත් අතීත හේතු පහයි. ඊළඟට පැහැදිලි කරන්නේ ආහාර සම්භූතಂತಿ ආහාර සම්භූත ආහාර සම්භූත කියලා මෙතන කියන්නේ මොකද්ද විශේෂයෙන්ම නාම ආහාර රූප ආහාර කියලා ආහාර වර්ග දෙකක් තියෙනවා ඒ කියන්නේ රූපකයේ පැවැත්මට රූප ආහාරය නාමකයේ පැවැත්මට නාම ආහාරය මේ නාම ආහාර කියනකොට නාම ආහාර තුනක් තියෙනවා පස්ස ඒ වගේම මනෝ සංචේතන විඥාන. දැන් මේ පස් ආහාරය කියනකොට පස් ආහාරය කියලා කියන්නේ චක්කු විඥාන සිත උපදිනකොට සහජාත වශයෙන් ඒ උපදින චක්කු විඥානය නැමැති විඥාන ආහාරය සහජාත වශයෙන් චක්සු ප්‍රසාදයට උදව් කරනවා. හට ගන්නටත් උදව් කරනලුතින් හට අන්තිමේ ආරක්ෂා කරනට උදව් කරනවා. පුරේජාන චක්සු ප්‍රසාදයේ ආරක්ෂාවට අලුතෙන් උපදින චක්සු ප්‍රසාදයේද තව වර්තමාන හේතුවක් කර දෙන්න. ඊළඟට විඥානසම පහළ වෙන චේතනාව ආහාරයක් විදිහට පස්සේ ආහාරයක් විදිහට අන්න උදව් කරනවා. අන්න එහෙමනම් බලන්න ආහාරයෙන් ආහාරය හේතුවක් කියලා කියන්නේ වර්තමාන ආහාරය. ඊළඟට දැන් බලන්න තව කතාවක් තිබෙනවා මේ දේශනාවේ. චක්කු චතුන්නම් මහා භූතානම් උපාදායාති වවත්ත වවත්තේති. සතර මහා භූත රූපයන් නිසා මේක පවතින බව චක්සු ප්‍රසාදේ පවතින බව නුවණින් දකින්න කියනවා. දැන් හරිනේ. මුලින් පැහැදිලි කරන්නේ මේ සතර මහා භූතයන්ගේ ප්‍රසාද ලක්ෂණය කියලා. කර්මය හටගත්තා කියන්නේ. එහෙමනම් මේ චක්සු ප්‍රසාදය පවතින කමීම නෙමෙයි. මේ පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රය කියන රූප නමයකගේ හයිය රූප නමයේ එකතුව නිසා තමයි චක්සු ප්‍රසාදය පවතින්නේ. අපිට මේ චක්සු ප්‍රසාදය සමග රූප 10ක් තියෙනවා කියලා ඒ වාගේ ලක්ෂණ නුවණින් වටහා ගන්න පුළුවන් වුණාට මේ 10 වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එකටම බැඳලා තිබෙනවා හැබැයි මේවා වෙන් වෙන්නේ යම් දවසකදී අපි චොත වෙනවද සඳ වෙනවද දාට චක්සු ප්‍රසාදයක් ජීවිතින් ගත නැති වෙනකොට උතුජ රූපවලපත් වෙනවා. ඒක නිසා අපි මේවා බෙදන්න අපට පුළුවන් කමක් නැහැ. නමුත් වර්තමානයෙන් බලනකොට මේ චක්සු ප්‍රසාදය පවතින්නේ ඒ කර්මෙන් හටගත්ත පටවියාපෝ තේජෝ වායෝ කියන භූත රූප හතර නිසා තමයි කියන එක අපි හැමෝම තේරුම් ගත යුතුයි. කාරණාව මොකද? අපි මව කුසේ දරුවෙක් විදිහට පිළිසින ගන්න දවසේ චක්සුප්‍රසාදෙ පිළිහිලා නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ශරීරය වැඩිනකොට ප්‍රගුණ වෙනකොට ප්‍රකට වෙනකොට මව කුසේ පෝෂණය වෙනකොට මොකද වෙන්නේ? අර ඒ පහළ වෙලා තිබුණු කර්මෙන් හටගත් භූත රූපයන්ගේ ශක්තියෙන් තමයි චක්සු ප්‍රසාදයෙන් නිවැරදි කාලයේදී කර්මාන රූපව නිර්මාණය වන්නේ ඒව සකස් වෙන්නේ. ඒක නිසා අපි මහා භූතයන්ගේ පැවැත්ම නිවැරදි වටහා ගත යුතු වෙනවා. එහෙනම් චක්කු uppannanti වවත්ත පේති. අන ඇස පහළ වුණා කියලා නුවණින් වටහා ගන්න. ඇසක් පහළ වෙන්න නම් අතීත හේතු නිසා ඇස ඉපදුනා. වර්තමාන හේතු නිසා ඇස උපදිනවා. වර්තමාන හේතු කියනකොට කියන්නේ නම් අර පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර, ආහාර වර්තමාන හේතුව සතර මහා භූතයන්ගේ පැවැත් උපකාරය තවත් එක හේතුව බාහ්‍ය රූපාරම්මණය තව එක හේතුව ආලෝකය තව එක හේතුව මනසිකාරය තව එක හේතුව මෙන්න මේ හේතු කාරණාවන් නිසා තමයි චක්සු ප්‍රසාද ඉපදුනේ කියලා අන්න නෝනේ අවබෝධ කරගන්නවා වටහා ගන්නවා. චක්කු සමුදාගතන්ති වවත්තපේති. අන්න ඇස මනාව දත හට හටගෙන පවතින ආකාරයෙන් නෝනේ වටහා ගන්නවා. ඒ කියන්නේ ඇසෙනම් තිති බවට පත් වෙලා තියෙන ආකාරය වටහා ගන්නවා. චක්කු අහුත්වා සම්භූතං ඇසක් නොවි නැත්නම් නොවි හට ගන්නවා. ඒ කියන්නේ මෙතන පරමාර්ථයෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය හොත්වාන භවිෂ්‍යතිටි වවත්ත පේති. වි නොතින් නොපවතින බව. එහෙනම් මෙතන කියන්නේ පරමාර්ථ වශයෙන් අපි ගත්තොත් මෙතන ඇසක් කියලා දෙයක්වත් නැහැ. ඒ වගේම ඇසේ සම්බන්ධයක්වත් නැහැ. අස ඇස කියලා අතීතයටත් නැහැ. ඇසක් කියලා අනාගතයටත් නැහැ. එහෙමනම් මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නොව නිස්සත්ත්ව වශයෙන් නිජීව වශයෙන් තේරුම් ගැනීම තමයි මෙතන නිවැරදි විදර්ශනාවට සම්බන්ධ කරලා කතා කරන්නේ. ඒ වගේම චක්කුම් අන්තවන්තතෝ වවත්තපේති. ඒ කියන්නේ ඇස කෙලවරක් තියෙන. මේකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකිනකොට මේක යම්කිසි කෙලවරක්. නිමාවක් තිබෙනවා. ඒ වටහා ගැනීම. ඒ වගේම ස්ථීර අද්දුවම් අසස්සතා විපරිණාම ධම්මන්ති වවත්තිති. මේක ස්ථීරණ අද්දුවයි අසස්සතයි සදාකාලික නැහැ. විපරිණාම ධම්ම වහා වෙනස් වෙනවා කියලා නුවණින් තේරුම් ගන්නවා වටහා ගන්නවා. චක්කු අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කාය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ති වාස්තිතේ මේ ඇස අනිත්‍යයි හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංකතයි ඒ වගේම හේතුන්ගේ හටගෙන පටිසමුප්පන්නයි ඒ වගේම බිනිවිජන්ස කය ධර්මය ඒ වගේ වේවැලන්ස වය ධර්මය නොයලින්සන විරාග ධර්මය නිරුද්ධස නිරෝධ ධර්මය කියන නුවණින් වටහා ගන්නවා ඒ කියන්නේ කණික විරාගස කණික නිරෝධ ක්ෂණයක් ක්ෂණයක් පාසාවන මේ විරාගයේ ක්ෂණයක් ක්ෂණයක් පාසාවන නිරෝධේ දකින්න ඒ වගේ චක්කුන් අනිච්චතෝ වවත්ත පේදී නොනිච්චතෝ මේ ඇස නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් ඔන්න නිවැරදි වටහා ගන්නවා. ඒ වගේම දුක්ඛ දුක්ඛ වශයෙන් සැප වශයෙන් නෙමෙයි දුක්ඛ වශයෙන් අවස්ථා තේරුම් ගන්නවා. ඒ වගේ ආත්ම වශයෙන් නෙමෙයි අනාත්ම වශයෙන් වටහා ගන්නවා. ඒ වගේම සතුට යුතු ආකාරයෙන් නෙමෙයි කලකිරෙන ආකාරයෙන් නුවණින් දකිනවා. ඒකට ඇලීතු ආකාරයෙන් නෙමෙයි නොඇලීතු ආකාරයෙන් නුවණින් වටහා ගන්නවා. ඒ වගේම හට ගැනීම ආකාරයෙන් නෙමෙයි නිරුද්ධ වී යන ආකාරය නිවනින් වටහා ගන්නවා. ඒ වගේම ආදී ආදීති කියන්නේ මේවා ග්‍රහණය කිරීම වශයෙන් නොව මේවා නුවණින් තමන් වටහා ගන්නවා දුරු කළ යුතුයි කියලා. ඒක අනිත්‍ය වශයෙන් වර්ණකොට නිත්‍ය සංඥාව දුක්ඛ වශයෙන් වර්ණ සුඛ සංඥාව අනාත්ම වශයෙන් අත්ත් සංඥාව ඒ නිබ්බිදාවසෙන් වඩනකොට නන්දිය ඊළඟට අ දුරු වෙනවා. ඒ වගේම නොයලෙනකොට රාගින් දුරු වෙනවා අපේ හිත. ඒ වගේ නිරුද්ධ වෙනකොට නිරෝධ වශයෙන් වැටහෙනවා. ඒ වගේම අපි দূරින් ඈතට ඈතට වෙන් කරලා ඈත් කරලා අපි නුවණින් දකින්නකොට වටහා ගන්නකොට අන්න අපේ සිත මොකද වෙන්නේ මේ චක්සු ප්‍රසාදය තුලම මනාව පිළිටලා මනාව අවබෝධයක් ඇති කරගන්නවා කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ චක්ෂුව ගැන මෙතෙක් විස්තර කරා නම් සෝත ගාන ජීවහා කාය කියන අනිත් රූපයන් ගැනද ආයතන ගැනද නිවැරදිව වටහා ගැනීම තමයි අපි කළ යුතු වන්නේ. ඊළඟට දැන් මේ ආධ්‍යාත්මික කයසේම මනෝ සිතත් අපි තේරුම් ගන්න. මෙතන සිත කියනකොට මෙතන සිත කියලා කියන්නේ කුසල සිතක් නෙමෙයි අකුසල සිතක් නෙමෙයි කතා කරන්නේ ක්‍රියා සිතකුත් නෙමෙයි. බහුල වශයෙන් විපාක සිත තමයි කතා කරන්නේ. මොකද අවිජ්ජා සම්භෝතං තණ්හා සම්භෝතං කියනකොට අවිජ්ජා තණ්හාව කියලා කිලින්ම කියන්නේ ක්ලේශ වටේ. ඒතර අපිට මේ ක්ලේශ වටය කෙලින්ම විපාක සිතකට සම්බන්ධ වෙනවා මිස කුසල් අකුසලයන්ට අතීත වශයෙන් උදව් කරන්නේ නැහැ. ඒ වගේම කර්මයෙන් හටගත්ත ආහාර හේතු කියපු විදිහට නාම ආහාර මේ විදිහට නුවණින් මේවා ගැන දැකලා ඇති කරගන්න අවබෝධය වැටහීම තමයි අපි අජ්ජත් වවස්ථාන ඥානෙ උගන්වන්නේ. එතකොට මේ ගෝචර නානත් ඥානය කියලා කියන්නේ බාහිර වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශකයේ ධම්ම කියන අරමුණු සියල්ලක් නිවැරදිව වටහා ගැනීම අවබෝධ කර ගැනීම තමයි මෙතනදී අපි තේරුම් ගන්න යුතු වන්නේ. ඒක නිසාමම දීර්ඝ වෙලාවක් මේක දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේක සමහර අපේ ගැටලු සහගත තැන් නොතේරෙන තැන් තියෙනවා. ඒ වගේ සමහර නැත්තම් අපටත් එක පාරටම හිතාගන්න බැරි තැන් තියෙනවා. ඉතින් ඒක නිසා මේවා ගැන අපි නැවතත් කරුණු කාරණා සාකච්ඡා කරන්න ඕනේ යම් දවසකදී. ඉතින් අද කාල වේලාවට අනුව තමයි මේ දේශනාව කරන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් අන්නගලා තියෙනවා නම් කතා කරන්න පුළුවන් සුළු වෙලාවක්. මොකද අද ටිකක් අපට මහන්සි ගතියක් තියෙන නිසා මේ එකිනෙකට කටයුතු වල නියලන නිසා මොකද ලංකාවට සම්මුති වලින් අවුරුදුනේ තාම ඉතින් අවුරුදු ගෙවිලත් නැහැ කට්ටියද මේතර පිළිසත් වෙන මොන ගහෙන්න අර ඉතින් පොරොන්දුක් වුන නිසා තමයි මමද සාකච්ඡාවට සම්බන්ධ වුනේ එහෙමනම් හැමදෙනාට අපි රත්නත්‍රේ සතු සෝවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂාව ලැබී ධර්මඥාන පහළ වේවා භාවනාඥාන මුදුන්පත් වේවා කියන මෛත්‍රී ආශිර්වාද කරන හැමදෙනාටම තෙරුවන් සරණයි. සාද් සාද් සාද් ස්වාමීන් වහන්සේ අනේක වාරයක් පින් අතරම අපිට විශේෂ වූ කරුණක් තමයි ඔබ වහන්සේ අපිට මේ විස්තර කරලා දුන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අනිත්‍යයට අනිත්‍යය සූදානම් වෙනසුරු ප්‍රශ්නයක් හැරී තහනම් ස්වාමීන් වහන්සේ මේ අපිට විශේෂයෙන්ම දැනගන්න ඕනේ කාරණයක් තියෙනවා මෙතන මේ චක්කුන් අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියන එක සුනිත් මහත්මිය නැවතවරක් මයික් එකෝන් වෙලා තියෙනවා ඔෆ් කරගන්න. ස්වාමීන් වහන්සේ චක්කුන් අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියන කොට ස්වාමීන් වහන්සේ අපිට මෙතන තේරෙන්නේ ඇස කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අර්ථයක් කියලා තමයි බොහෝ විට අපි අහලා තියෙන්නේ. ඒක තව ටිකක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි මහත්තයා මෙතන කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි රූපයක ආයු කාලයේ තියෙන චිත්තක්ෂණ 17යිනේ. ඒ චිත්තක්ෂණ 17ක් ආයු කාලය නම් කිසිම රූපයක ස්ථිර පැවැත්මක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අවුරුදු 20යි 30යි 40යි 50යි 60යි කියලා අපි ආයුෂ වෙන් කරගත්තට මේ රූපය අවුරුදු 20ක් 30ක් 60ක් ජීවත් වෙලා නැහැ. ඒක නිසා තමයි මෙතන චක්කුන් අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති කියලා කියන්නේ කිසිම හේතු මේ හටගත්ත හටගත්තෙත් නෑ මේක අනාගතේ පවතින්නෙත් නෑ. කියන්නේ නම් මේක හටගත්තෙත් හේතුඵල වශයෙන් ඒ වගේ බිඳර යන්නේ හේතුඵල වශයෙන්. එවනම් මෙතන අපට ස්ථීර වශයෙන් ගත යුතු දෙයක් නෑ. ස්ථීර වශයෙන් දැකිය යුතු දෙයක් නෑ. ස්ථීර වශයෙන් ග්‍රහණය කරගත යුතු දෙයක් නැහැ කියන එක තමයි අපි වටහා ගත යුතු වන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ කියන්නේ ඇත්තටම අපිට මේ ඇහැ කියනවා නෙවෙයි ඒ වෙලාවට උපදිනවා ඒ දර්ශන කෘත්‍ය කිරීම සඳහා ඒ දර්ශන කෘත්‍යයෙන් පස්සේ ඇහැ කියන එකක් ඇත්තටම අපිට ව්‍යස්ථාපනය කරන්න බෑ කියන එක කිව්වොත් එහෙම කිව්වොත් නිවැරදිද ස්වාමීන් වහන්සේ? නෑ ඇහැ කියන එක මහත්ය හැම වෙලෙම ඇතිවෙමින් පවතින ඇතිවෙමින් නැතිවෙමින් ගමන් කරන දෙයක්. ඒ කියන්නේ දැන් අපි දැන් හිතුව දැන් කනෙන් අපි ශබ්ද අහන වෙලාවට චක්සු ප්‍රසාද උපදිනවා. අපි දැන් දිවෙන් රස විඳින වෙලාවට චක්සු ප්‍රසාද උපදිනවා. ඒ කියන්නේ සෑම චිත්තක්ෂණයක උපාද ප්‍රති භංග අවස්ථා තුනේදීම මේ හැම කර්මජ රූප අකන්න උපදිනවා. නමුත් අපි අරමුණක් එන වෙලාවට විතර ඇහෙන් ඇහැ අපි අවධානය යොමු කරලා ගන්න. නමුත් අනිත් වෙලාවට අපි ඇහැ ගැන විමසිල්ලක් ඇහැ ගැන පරීක්ෂණයක් අපි කරන්නේ නැහැ. ඒ ඒ වෙලාවට ඒ දකින් දකින් දොරටුවත් එක්ක සම්බන්ධ තියෙන නාම රූප තමයි දකින්නේ කියන එක මෙතන තේරුම් ගන්නට ඕනේ. සමිනාස් සමාවෙන්නේ අපව ප්‍රශ්න අහනකොට ඒ කියන්නේ සමිනාස් ඇත්තටම මේ ගෝචර රූපය කියනකන් තමයි අපිට ඇහැ කියන එකක් පණවන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියන්නේ දර්ශනයක් සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේ හින්දා නේද සමිනාස්? ඒ විදිහට ඔව් පැහැදිලි. එහෙම තමයි. මොකද දැන් ගෝචර රූපයක් ආවේ නැත්නම් අපිට ඇහක් තියෙනවද කියලා මතකත් නෑ අපි දන්නේ නැහැ. එහෙමයි සමිනාස් බොහොම පිං සාදු සාදු හොඳයි කල්යනා මිත්‍රයනි ස්වාමීන් වහන්සේ කිව්ව ධර්මයක් මහන්සි දවසක් කියලා කල්යන මිත්‍රෙන්ට ඉක්මනින් මේක කියන්න පුළුවන් සාකච්ඡාවට ඒවන් සර්මයි අවසරයි සන්නාංශ වාහන දිවිරිබේව මේ අලුත් අවුරුද්දේ වාහන අපිට වෙනින් ආශිර්වාද කළාට වාහන අනේක වාරයක් තින් මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සන්නාංශ වාහන සඳහන් කළා මේ ක්ලේශ වට්ටයක් කම වට්ටයක් අතීත හේතු විදියට සඳහන් කළාම චක්කු ප්‍රසාද පහළ වීම සඳහා එතකොට සාන්නස එහෙමනම් අපි මේ තේරුම් ගත යුතු අතීත හේතු කියලා කියවන් සාන්නාංශ පෙර භවයේද එහෙම නැත්නම් මේ මේ මොහොතෙත් අපිට අවිද්‍යාව නිසා චක්කු ප්‍රසාද පහළ වෙනවා නේ සාන්නත් අපි අපි මේ රූපේ රූපය හැටි දැක්කේ නැත්නම් ඒ අවිද්‍යාව නිසා ඒ කොහොමද තේරුම් ගත යුතු සාන්නාංශ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මහත්මයා මේ චක්සු ප්‍රසාදයේ විදර්ශනාවේදී අතීත හේතු නිසා උපදින ඵලයකට දකිනවා නම් අපි කෙලින්ම අතීත භවය අතීත සංසාර මේ ප්‍රතිසන්නේ එහා පැත්ත ලෝකේ වෙච්ච කර්ම කර්ම ශක්තියක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ චක්සුව ලැබිලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි එක එක එක කාරණාවක්. නමුත් වර්තමාන වශයෙන් අපට මේ අවිද්‍යා තණ්හා උපාදාන තිබුණට ඒ උපා අවිද්‍යා තණ්හා උපාදානයන්ගේ සම්බන්ධය තියෙන්නේ වේදනාවෙන් පස්සේ දැන් පටිසමුපාදනා ක්‍රමේ වේදනා පස්ස තණ්හා වේදනාවෙන් පස්සේ තමයි නැවතත් අවිජ්ජා තණ්හා උපාදාන ආදී මේ සංකාර සම්ම එකතු වෙන්නේ. නමුත් දැන් බලන්න රහතන් වහන්සේ නමක් අපි ගත්තොත් රහතන් වහන්සේටත් චක්සු ප්‍රසද උපදිනවනේ. නමුත් උන්වහන්සේට අවිජ්ජා තණ්හා උපාදාන නැහැ. එහෙනම් උන්වහන්සේට මේ චක්සු ප්‍රසද එක දිගට පවතින්නේ අර අතීත කර්ම ශක්තිය. අතීතේ ක්ලේශ වටේ කර්ම වටේ නිසා. නම චක්කුපාල ස්වාමීන් වහන්සේ රහත් වීමත් එක්ක ඇස්සේ ගන්න වුණා. ඒක ඇස්සේ ගන්න වුණා කියන හේතුව මොකද? චක්කු ප්‍රසාදේ මෙරුණා. ඒ මෙරුණේ හේතුව අතීතේ ක්ලේශ වටේ කම් වටේ නිසා. අන්න ඒක නිසා අපි මේ හේතුඵල වශයෙන් බලනකොට කෙලින්ම අතීත භවයේ කරගත්ත කර්ම ශක්තියගේ හේතුවගේ ඵලයක් හැටියට තමයි චක්සු ප්‍රසාදය අපි තේරුම් ගන්නට ඕනේ වර්තමාන අවිජ්ජා තණ්හා උපාදානයන් ගේ ශක්තියක් තියෙනවා මේ උපදින්න නැතුව නෙමෙයි නමුත් ප්‍රධාන හේතුව කර්මජ රූපයක් නිසා අතීත හේතු කියන තේරුම් ගත යුතුයි. බොහොම පින්සන්නත් තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ වහන්සේ ඌ එක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්‍රශ්නානේ ස්වාමීන් වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් ආයත ආයතන පහේම අර රූප හැම රූප කලාප අවස්ථාවකම තියෙනවනේ. ඒ කියන්නේ චිත්තක්ෂණ එක ආයශ තියෙන, දෙක ආයශ තියෙන, ඇස තියෙනවා, කන තියෙනවම ආයතන පහම තියෙනවනේ. ස්වාමීනාත් එතකොට අර මේ දැන් භවංගයේ ඉඳලා භවංග චලනය වෙනකොට අපි හිතමු එකම මොහොතේ ශබ්දිකුත් කොහෙන් හරි තියෙනවා. ඒ ඒකම ඇස් අරගෙන ඉන්නවනම් ඇහැ ඉස්සරහට දැන් රූපේකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය දෙකෙන් එක බවංග වෙලා බවංග චලන වෙලා ඒ ඒ විදිහට ගිහිල්ලා චක්කුආය චක්කා මේ චක්කු විඥාණයට සෝත විඥාණයට යන්නේ කියන එක අර පංචද්වාරයෙන් පස්සේ තීරණය කරන්නේ සාමින් වහන්ස ඔය අර අර අර අර අරමුණු දෙකේ කියන්නේ ශබ්දයේද රූපයේද ඉස්සර වෙන කියන්නේ ඉස්සර වෙන කිකුත් නැහැ සාමින් වහන්ස මේ මොහොතේ දෙකම ඇවිල්ලා තියෙනවා නම් මොන එකද ග්‍රහණය කරගන්නේ කියන්නේ චක්කු විඥාණය සෝත විඥාණයද යන්නේ කියන්නේ කොහොමද තීරණය වෙන්නේ සාමින් වහන්ස තෙරුවන් සරණයි මහත්තයයි පෙරපසු නොවි ඒ දොරටු දෙකටම පැමිණියාට හෘද වස්තුවේදී අතීත භවාංගයට සම්බන්ධ වුණේ මොන දොරටුන්ගෙන අරමුණද එන්නේ ඒ වීතියට පහළ වෙන්නේ. ඉතින් එතන එතන අරමුණේ රූපාරම්මණයෙන් අතීත භවාංග විඳුණා නම් භවංගසන උපච්ඡේද පංචද්වාරෙන් කෙලෙම චක්ෂු ප්‍රසාද ගන්න අරමුණු ගන්න කියනවා. එතකොට මේ සෝත ශබ්දයක් නිසා අතීත භවංග බිඳුනා නම් කෙලින්ම පංචද්වාරයෙන් කියන්නේ ගන්න කියලා ශබ්ද ආරම්භනේ. එහෙම අවුල් සහගත කියන්නේ එහෙම වගේ මේ මේ ගොඩක් ශබ්ද එනවනම් සමහරක් වෙලාවට කිසිම දොරටුවක අරමුණ ගන්න නැතුව ඒක පරිත්තාරම්මන හෝ නැත්නම් අතිපරිත්තාරම්මන විදිහට යන්න පුළුවන්. ඒක නිසා අපි ඒ වෙලාවේදී එක පාඩම අපිට තීරණය කරන්න බෑ කොයි අරමුණද ගන්න කියලා නම සියුම් වශයෙන් හොඳට බලන ඉන්නකොට අපට තේරුම් ගන්න පුළුවන් එකවර මේ අරමුණු දෙකක් නිසා එක හිතක් පහළ වෙන්නේ නැහැ. එක අරමුණකට එක හිතයි කියන එක තේරුම් ගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි දැන් හිතමු ඔන්න ඇහැම්මට රූපයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒ රූපය ඔන්න දැන් එක චිත්ත වීතියක් එක චිත්ත වීතියක් හරි ඒ චිත්ත වීතිය අර එකකට පස්සේ මනෝද්වාර වර්ජන මේ මනෝද්වාරික තව පහක් ගිහිල්ලා ඒකට අදාළව මේ රූපය ග්‍රහණය කරගෙන ඒ ඒකෙන් පස්සේ ආයමත් රූපය ග්‍රහණය කරගෙන ආයමත් රූපය ගහගෙන ඔහම චිත්ත වීති යනකොට සාමින්නාන්ත අර පසුව යන චිත්ත වීති වලට පසුව ඒකේ චිත්ත වීති වලින් අර රූපය ගන්නකොට අර මුලින් ආපු චිත්ත වීතියෙන් රූපය ගත් එක ඒක අපිට මේක රාග හැඟීමකින් හරි ද්වේෂයකින් හරිම බලනවා නම් ආයිත් ආයිත් ඒකට අදාළ විදිහට අර ඇහැ ඒ ඒ විදිහට හදා ගන්නවා කියලා වගේ මෙතන සම්බන්ධ කරපොන්ද ඒ කියන්නේ ඒතකොට අර මුලින් ගත්ත මුලින් හැදිච්ච ඇහෙන් ගත්ත අරමුණට අනුව අපි හිතමු තරහ තරහකින් බලනවා නම් ඒ දිහා ඊට පස්සේ ආයෙත් එන අර ඇහැ ඒ තරහ ස්වභාවයට උපකාර වෙන විදිහට හදනවා කියලා වගේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුණු විද්වායන් කියන පස්සේ වෙන අවස්ථාව අර තරහත් එක්ක සම්බන්ධ කරගන්න වගේ පුළුවන් මම දන්නේ මම අහන එක මේ පැහැදිලුණාද කියලා. ඔව් දැන් <clears throat> දැන් මෙහෙමයි මහත්තයා. ඒ වෙලාවේ මුලින් පහළ වෙච්ච අරමුණයි චක්සු ප්‍රසාදය දෙක නැති වෙලානේ දෙනිපාරයි අරමුණ ගන්නෙ. එතකොට සමහරක් වෙලාවට ඒක ද්වේෂයෙන් ද්වේෂ සහගත චක්සු ප්‍රසාද පහළුණා කියන එක නෙමෙයි චක්සු ප්‍රසාදයට අපිට කියන්නේ මේක ද්වේෂය මේක ලෝභය කියලා කියන්න බෑ. අරමුණයි අපි තේරුම් ගන්න. අරමුණ සහ ජවන් වලින් මේක තේරුම් ගන්න අපි මේක ද්වේෂ වුණාද, මෝහ වුණාද, රාග වුණාද කියලා. නමුත් මෙතන අපි එච්චර දුර සෑහෙන විනිශ්චයකට නැත්නම් අවධානයෙන් අපි ඉන්නකොට තේරුම් ගන්න පුළුවන් මේ අපි දැන් අරමුණක් ගන්නකොට සමහරක් වෙලාවට මුලින් අපි අරමුණක් ගත්තාම ඒ අරමුණ අලුත් නම් අපි සෑහෙන වෙලාවක් ඒ ගැන විතරක් කරනවා හිතේ. මේ අරමුණ මොකද්ද මොකද්ද මොකද්ද කියලා. එතකොට ඒ වෙලාවේ දුබල සංගත චිත්ත පරම්පරා පහළ වෙන්නේ. නමුත් අපි දන්න කියන දෙයක් නම් මීට කලින් දැකලා ප්‍රපංච කරගෙන තිබුණු දෙයක් නම් දකින්නත් එක්කම සම්පූර්ණ තීරණය කරගෙන ඉවරයි. ඒතකොට ඒක නිසා තමයි අර වේගයෙන් වේගයෙන් වේගයෙන් අපි අරමුණු ගන්න පුරුදු වෙන්නේ. ඉතින් අර මහත්ය මුලින් අහපු ප්‍රශ්නකයි දෙවෙනි පුරා ප්‍රශ්න දෙක පරස්පරයි. ඒකින්ද මම මම හිතන්නේ මේ ඒක දෙකේ ගැළපෙන්නක් නැහැ කියලා. හොඳට කවුද නැහැ. ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මේ ඒක ඇහුවේ තව පොඩි දෙයක් තේරුණා. ඒ කියන්නේ අර පෙර භවයක කර්මයෙන්ද මේ අස මේ මේ මේ භවයේ මේ උපදිනකොට ඒ අස ඇතිවිලා ඒ විදිහට යනවා කියන එක එක විදිහකට තේරුම් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මම තව උත්සාහ කරලා තේරුම් ගන්න එහෙම එකක් තියෙනවද කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් පෙර භවය නැතුව මීට කලින් ක්ෂණයක ඇතිවෙච්ච දෙයක් හින්දා ඊළඟ ක්ෂණේ කියන එක ආයි භවයක් විදියට ගන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම ගන්න බෑ මහත්තයා. මොකද හේතුව මෙතන මේ කෙයින් මතක තියාගන්න මේ මේ රූපය රූපයක් අපිට ද්වේෂ රූප, රාග රූප, මෝහ රූප කියලා බුදුරජාණන් බුදුරජාණන් සංකල්ප දීලා නෑ නේද? ඒක නිසා මේ රූපය අපිට වෙන් කරන්න බෑ විදිහ. රූපේ කෙලින්ම එතනින් කර්මයෙන්ද සිතෙන්ද ඉරිතුෙන් ආහාරණය කියන විතරයි. එන්නත් ඒ චිත්තජ රූපයක් නම් ඒ චිත්තජ රූපේ වෙනස දකින්න පුළුවන් ඒ හිතට අනුව මේ චක්කු ප්‍රසාදයෙන් චිත්තජ රූප නෙමෙයි ඒකට ඒ වගේම වෙනස්කම් දකින්න බෑ හොඳයි සමිනාත් හොඳයි තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ස්වාමීන් වහන්සේ අහනකම් මම තව ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ මේ වහන්සේ දැන් ඉස්සෙල්ලා විස්තර කරනකොට මේ මේ ආලෝකය ගැන කිව්වනේ. ඒතකොට ආලෝකය කියන එක අපි මේ රූප 28න් රූපය කියන එක මේ රූප 28 තියෙන මේ විදියට රූප රූපය කියන එකද තේරුම් ගන්නවා. ඒ කියන්නේ ඇසට ගෝචර වෙන ඒ ඒ රූපය කියන එකමද මේ ආලෝකය කියන්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ආලෝකය කියලා කියන බාහිරින් එන මාධ්‍යයක් විතර. ඒක කිරිවැලියක් වෙන්න පුළුවන්, සඳෙලියක් වෙන්න පුළුවන්, ටෝච් වලියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිරින් ඒ රූපයක් විනිවිද දකින්න. ඒ කියන්නේ බාහිර තියෙන රූපේ චක්කු ප්‍රසාදේ වැටෙන්න නම් ඒ උපකරණ මාධ්‍ය. දැන් උදාහරණයක් ගන්න මහත් අඳුරේ කියලා කණ්ණාඩියක් හිටගත්තා මහත්යට පේනවා මොකුත් පේන්නේ. එහෙනම් එතන එළියක් තිබුණොත් මහත්යගේ මූණ කණ්ණාඩියෙන් පේන්නේ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි පරමාර්ථ ධර්ම විදිහට ගත්තම රූප 28 එනේ තියෙන ස්වාමීන් වහන්සේ. ඒතර ඒකෙන් බාහිර දෙයක් නෙමෙයි නෙවෙයි වෙන්න ඕන නේද එහෙම උනොත්. තෙරුවන් සරණයි සාමාන්‍යයෙන් අපි ආලෝකයක් ගත්තාම ආලෝකයක් තුලත් මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ භූත රූපයන්ගේ සහ මේ අනිත්‍යව සම්බන්ධයක් තියෙනවා. එතන ආලෝකය කියන්නේ වර්ණයක් නෙනේ. ඉතින් ඒ වගේත් මේ මේ පරමාර්ථය විදලා යනකොට මම හිතනවා මේ රූප 28න් බාහිර දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා. හොඳයි සාමාන්‍ය. හොඳයි තව සාධාරි ප්‍රශ්නයක් තියෙනවද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට අපි මේ භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ පංචද්වාරයෙන් සිත් චක්කු විඥාන සම්පටිච්චන සම්පීර්ණ උත්පන්න කියලා ස්වාමීන් වහන්සේ මේවා අපි සාමාන්‍ය දැනගෙන තේරුම් ගන්න තියෙන දේවල් නිසා විනාශ. එතකොට ස්වාමීනත් මේවා පේන්න පටන් ගන්නවද යම් කිසි සත්‍යයකට එනකොට මේවා මෙනෙහි කරගෙන යනකොට අදුම ගානේ ප්‍රථම ධානයේ තුලට ගිහිල්ලාද ස්වාමීනත් මේක මෙනෙහි කරේ ඉතින් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා මේ චිත්ත පරම්පර චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ අපට දකින්න බෑ නමුත් ඒ ධ්‍යාන වලට ගිය ධ්‍යාන වලින් නැගිටලා ඒ ධ්‍යානසිත යම් විදිහට ප්‍රත්‍යක්ෂා කරන්න ආසේ මේ ධ්‍යාන ශක්තිය උදව් කරගෙන මේ නාම චිත්ත පීති අරමුණක් කරගෙන චිත්ත වීති පරම්පරාවන් වැඩ කරන ආකාරය හදවත දිහා යොමු කරගෙන බලාගෙන ඉන්නකොට අර තමන්ට වැටහෙනවා ඒ චිත්තක්ෂණයේ ස්වභාව ලක්ෂණ. ඒ අනුව තමයි තේරුම් ගන්න මේ සම්පටිච්ච සම්තිරණදී ભેදේ. නැත්තම් මේ අපිට ඕන ඕන දේ නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නැවත අල්ලගෙන අල්ලගෙන එකිනෙකට ගණන් කරන්න බලන්න පුළුවන් දේවල් නෙමෙයි වේගින් ගමන් කරන දේවල් අපිටම අරමුණු කර කර අරමුණු කර කර ස්වභාව ලක්ෂණ වටහා ගන්න පුළුවන්. මෙන්න ස්වභාව ලක්ෂණ වටහා ගැනීමයි ෘතුජන අපේ මනසින් කර හැකි වන්නේ. නමුත් බුදු කෙනෙකුට නම් මේ හැම දෙයක්ම නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අපේ පාරමී ශක්තිය අනුව තමයි. සාක්ෂාත් කරවන්න තමයි. හොඳයි. තවත් කාට අදහස් ප්‍රශ්නයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ අපි ගෝචර නානත් ඥානය ගැන අනිත් දවසේ පොඩ්ඩක් පැහැදිලි කරගමු ස්වාමීන් වහන්සේ. ඔව් එහෙම අපි එහෙම හොඳයි අනිත් දවසේ බලමු. හොඳයි. ඔව් තවත් කාට ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ වැඩි වෙලා නැයවා ඉක්මනින්ම ඉදිරිපත් කරන්න. සම්මාත අවසරයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සම්මාත මට දැන් මේ උපාදාය රූප කියලා කියන වර්ණ ගන්ධ රස ඕජා කියන සම්මාත මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් වර්ණය කියන එක නම් මට තේරුම් ගන්න පුළුවන් එක රූපයට අයත් දෙයක් මේ මේ මේ ඝන සංඥාවෙන් මේ මේ ආපතේ වාය පටවි එකතු වීම නිසා ඒකෙන් පාද වෙන රූපයක් කියලා සම්මන්ත මේ රසය ගන්ධය කියන එකම කොහොමද රූපයට දැද්ද එහෙම නැත්නම් ගන්ධය රසය කියන එක අපි අපේ දැන් ඒ ඒ රූපයක් දැන් රසය ගත්තොත් එහෙනම් දිවත් රූපයක් එකතු වීමෙන් විඥානය මේ අපේ තුල ඇති වෙන දෙයක් නේද රසය කියන එක. ඒක රසය කෙනෙක් කොහොමසන් උපාදාය රූපයක් විදිහට ඒක දැනගන්නේ කොහොමසන්ද කියලා තේරුම් ගන්න සනස තේරුම් ගන්න. තේරුම් ගන්න මහත්ය දැන් තමන්ගේ ඇඟිල්ලක් තමන් නහයට ගම් කරන්නේ. නහයට ඇඟිල්ලේ තියෙන ගඳ නහයට එනවා. ඒ වගේම ඇඟිල්ලක් කපලා ඒ ගලන ලේ ටික මහයට කිට්ටු කරන්නේ. ගඳ තේර, අමුතු ගඳ, ලේ ගඳ. නැත්නම් ලේ සුවඳ. ඒතකොට ඒ වගේ මේ අපිට මේ ඕලාරිකව තේරෙන මේ ගඳ කියන එක, ගන්ධය මේ කුඩා කුඩා අංශුවක් අංශුවක් ගන්න හැම රූපයකම තියෙනවා. ඒක වෙන් කරන්න බෑ, ඒක වෙනස් කරන්න බෑ. නමුත් මේ විදර්ශනා භාවනා යෝගියා විදර්ශනා නුවණින් ඒ ගන්ධය වටහා ගන්නවා. අන්න ඒක තමයි කියන්නේ ගන්ධ රූපය කියලා. එතකොට ඒ රූප කලාපයන් තුළට ආවේනික වෙච්ච ගන්ධ තියෙනවා. ඒ රූප කලාපයන් තුළ පිහිටි ගඳ එන් ඕනෝ ඒව විදර්ශනා නුවණින් තේරුම් ගන්න සමර්ථ වෙනවා. ඒ වගේම රසයත්. දැන් අපි ගත්තොත් තමන්ගේම ශරීරයේ කොටස් වෙන වෙනම ගත්තොත් ඒක අමුතු රසයක් අපට තේරෙනවා. සියුම් රසයක් තියෙනවා. නමුත් මේක අපිට මේ ඕලාරික තේරෙන රසයට වඩා පරමාර්ථ රසයෙන් දකින්න රසය වෙනස්. ඒකත් මේක සම්මුති රසයත් එක්ක සම්මුති ගන්ධයත් එක්ක සම්බන්ධ කරගන්න එපා පරමාර්ථ ගන්ධය පරමාර්ථ රසයයි මේක හාත්පසින් වෙන සෑම රූප කලාපයකම ගන්ධය රසයයි අනිවාර්යෙන් තියෙනවා ඒ ගන්ධය රසය තියෙන නිසා තමයි ඒක විදර්ශනා භාවනා යෝගිය විදර්ශනා නුවණින් වටහා ගන්න තියම් දවසකදී උත්සාහවත් වුණොත් මම හිතනවා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. වාපෙන් සාන්නස ප්‍රශ්නයි. හොඳයි තවත් අයට ප්‍රශ්න මොනවද තියෙනවද? අදහස් හෝ ප්‍රශ්න? හොඳයි ස්වාමීන් වහන්සේ නම් මම හිතන ඔබ වහන්සේගේ අද ඊටාත්ම මම හිතන්නේ වැඩ රාජකාරි ගොඩක් සිදු කරමින් ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වුණේ ඊටාත්ම ගැඹුරු කාරණා අප අපිට කියා දෙන්න ස්වාමීන් වහන්සේ මම හිතනවා අපිට කල්යාණ මිත්‍රයන්ට වෙනස් ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ දවසේ සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේ වහන්සේගේ අද ශාරීරික මහන්සිය ගැන හිතලා අවසාන වශයෙන් මම යොමු වෙන්නම් කාන්ති මහත්මියට කෙටියෙන් පුණ්‍ය අනුමෝදනාවක් කරන්න ස්වාමීන් වහන්සේට ඊට පස්සේ අපි නැවතලා ස්වාමීන් වහන්සේට යොමු වෙලා අදත් ස්වාමීන් වහන්සේව අපි නිදහස් කරමු තවත් යමක් වෙනත් දෙයක් කතා කරනවා නම් අපිට රැඳී ඉන්න අවස්ථාව තියෙනවා සාන්ති මහත්මිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේට සියලු කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. අතිපූජනීය ස්වාමි පාදයන්න් වහන්සේ ඉස්සේ පළමුවෙන්ම ඔබ වහන්සේ අප මේ කල්යාණ මිත්‍රයන්ට ආශිර්වාද කළා වගේම කල්යාණ මිත්‍රයන් සම වෙනුවෙන් මේ අවස්ථාවේදී ලැබුවා වූ අවුරුද්ද ඔබ වහන්සේට ධර්ම ඥානෙම අවබෝධ වී සසර දුකින් නිවීමට මේ ආස්වාදයේම ලැබුවා වූ නව වසර තුලදීම ලැබේවා කියලා අපි කල්යාණ මිත්‍රයන් වශයෙන් ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ වගේම අද වගේ ඉතාම කාර්ය බහුල දවසක වුණත් ඔබ වහන්සේ අප වෙනුවෙන් අප වෙනි දහම් පිපාසයෙන් පෙළෙන පින්වතුන් කෙරෙහි සානුකම්පිත හැඟීමෙන් යුතුවම අන්තර්ජාල තාක්ෂණය හරහා ධර්ම දානයක් ලබා දෙමින් අප සෑම වෙනුවෙන් දැක් වූ අනුපමය අනුග්‍රහයට පාද නමස්කාර පූර්වකව පින්වත් හැම දෙනා වෙනුවෙන්ම මෙලෙස පුණ්‍යානුමෝදනා කරන්නට අවසරයි ඔබ වහන්සේගේ වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අප සම ලබාගත් වූ ධර්මඥානය නිසා අප සම රැස් කළා වූ කුසල සම්භාරය ඔබ වහන්සේට අනුමෝදන් වීමෙන් ඔබ වහන්සේ පතන්නා වූ ආකාරයටම නිර්වාණ අවබෝධය වහවහ ලැබීවා. එමෙන්ම අප රැස් කළ පුණ්‍ය සම්භාරය ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයෙකු මෙලොවට ජනිත කළ දෙමාපියන්ටද ඔබ වහන්සේගේ පැවිදි දිවියේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වීමෙන් රුදුරු භයානක සසරින් අත් මිදේවායි ප්‍රාර්ථනා කරන්නේ. එමෙන්න මේ දහම් දැනුම අපට ලබා දීමට දීර්ඝ කාලයේම ශ්‍රමිය ධානිය කැප කරන ලලිත් දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී සුව ලැබී දීර්ඝාස ලැබී තව තවත් ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට ධීරිය ලැබේවා. එතුමාට මේ පවුලේ සමටත් මේ සසරින් එතරවන්නට මේ කුසලයක් හේතු වාසනා වේවා. එමෙන්න මේ වැඩසටහන් සහ එතුමාට අනිවාර්යයෙන්ම උදව් උපකාර කරන ජයන්ත රත්නායක මහතාටද මේ භවයේදීම සතර දුකින් මිදීමට නිරෝගී සුව මෙන්ම අමා මහ නිවන් ලබන්නට මේ කුසලයේ හේතු වාසනා වේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. Thank you. හොඳයි ස්වාමීන් වහන්සේ යොමු වෙනවා ස්වාමීන් වහන්සේ හොඳයි අනන්ත වූ බුද්ධ ආදී රත්නාත්‍රයේ සතු සෝවිසි මහා ගුණ අසීමිත ආරක්ෂාවත් සම්මියදෘෂ්ටික දෙවි දේවතාවන්ගේ දෙහිමි රැකවරණය ජයශ්‍රී විජයශ්‍රී බෝ සමිඳුන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදේ සතර දනදා වහන්සේලාට කොට සිල් සරුවක්ඥ දහතුන් වහන්සේලාගේ ආශිර්වාදේ සිල්තුන් ගුණතුන් වහන්සේලාගේ මෛත්‍රී පූර්වංගම ආශිර්වාදේ අද දවසේ මේ ධර්මාඥාන භාවනාඥාන වැඩෙන ආකාරයෙන් ධර්ම සාකච්ඡාව යෙදමින් ඇතිකරගත් ධර්ම ශක්තිය පුණ්‍ය ශක්තිය මේ පින්වත් සම්දනාගේම ජීවිතවලට එකතු වේවා ඒ තුලින් සම්දනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා চিරාත් කාලයක් මේ බුදුසසුන පිහිට ආදාර කරගෙන සෝසේ සසුන් ගුණ පිළිවෙත් පුරා ගන්න හැමදෙනාට සිරු ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා සති සමාධි ඥාන වැඩේවා ගන්නාව හුස්ම රැල්ලක් තබන පියවරක් ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නාත්‍රයේ සතු විසි මහා ගුණ අසීමිත ආරක්ෂාව ජීව බලයක් තේ පිහිටාවා සම්්‍යදෘෂ්ටි දෙවියන්ගේ දැහැමි රැකවරණේ කාන්තෙන් සැලසේවා සෑම දිනාට නිවුණු සනතුරු ජීවිත ගත කරමින් සුවසේ නිවන් මඟ පාරමී පුරාගෙන පැතූ බෝධි වලින් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ අමා මහ නිවන් සුව අවබෝධය දක්වා ගමන් කරන්ට මේ සියොපින් හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන හැමදෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු ගුණවන්තං පුණ්‍යකෙන්දං අත්තර සුන්දරේ නමයාලං පසිතුම් වන්දිතුම් වරං සද්දා දීලා දයාවාසං බුද්ධ පුත්තන් නමාමා ස්වාමීන් වහන්සේ සුභනාතන දරුවන් සරණයි මේ සුපත්‍රය සුබලපත්‍රය සරණ සරණ කල්‍යාණ මිත්‍රයන් සුබලපත්‍රය හොඳයි රැඳී ඉන්න කල්‍යාණ මිත්‍රයන් රැඳී ඉන්න හොඳයි ස්වාමීන් වහන්සේ විසන්දි වුණා ස්වාමීන් වහන්සේ අතනම ගොඩක් මහන්සි වෙලා වෙහෙස වෙලා හිටපු දවසක් හැටියට අපිට මුලදිම මට මම හැංගි ගියා. දැන් අපි අද කතා කරපු මාතෘකාව. දැන් නැතු කියලාද? දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා. ආ හොඳයි. මේ අපි අද කතා කරපු කොටස ඒ කියන්නේ අපි කතා කරේ මේ වස්තු නානත් ඥානය කියන කොටස පටිසම්භිදා මග්ග කියන පොතේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පළවෙනි පොත ඒක මේ තියෙන කුද්දක නිකායේ කාටවත් බලන්න පුළුවන් විශේෂයෙන්ම මේ අපි නිතර සමන් දෙන ස්වාමින් වහන්සේලා මේ බව ගැන සඳහන් කරනවා ඒකට තවත් ටිකක් අපිට විස්තර ටිකක් දැනගන්න තමයි අපි මේ විදිහට මේ මාතෘකාව අද තෝරගත්තේ. ඉතින් ඒ පිළිබඳව හෝ එහෙමත් නැත්නම් වෙනත් ඊට අදාළව යමක් කතා කරන්න අවස්ථාවක් තියෙනවා කෙටි වෙලාවක් හෝ කල්යන් මිත්‍රෙන් එකතු වෙලා ඉන්න හින්දා ඒකට මම මේ ධර්ම සභාව විවෘත කරන්නම් කාට හරි මොන හරි අදහස ප්‍රකාශ කරන්න තියෙනවා නම් නැත්නම් වෙනත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟ සර්ණයි. දැන් මහත්තයා මම මගේ කම්පියුටර් එක ෂට් ඩවුන් වෙනවා ටික වෙලාවක් ඒක නිසා මම ලවිතාලවත් මහත්තයාගෙන් කැමති මේක අපිට නැවත අහන්න සලස්වන්න කියලා. හොඳයි අනිවාර්යෙන්ම මම හිතන්නේ ලවිත මහත්තයා ඒක අපිට ලබා දෙයි. Uh, ඔව්. um um මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් කාට හරි උත්තර දෙන්න පුළුවන්ද? අපි ඇයි දැන් මේ විදිහට මේ ගැන ඉගෙන ගන්න කියලා මේ දැන් අපි මේ අජත්ත uh, ආයතන ගැන කතා කරේ. ඇයි අපි මේ විදිහට ඉගෙන ගන්න කී වටිනාකම් මොකක්ද කියලා අහුවොත් uh, අපි කොයි විදිහට දෙක uh, උත්තරය දෙන්න කොහොමද? ඇයි අපි මේ විදිහට මේවා ඉගෙන ගන්නේ? මේ සමාත් ඔබතුමේගේ මයික් එක ඔන් වෙලා දිගටම වගේ තිබුණේ පොඩ්ඩක් මයික් එක බලන්න. හා දැන් මං කියන එක ඇහෙනවද දැන්? දැන් ඇහෙනවා කියන්න. ආ ඒ කියන්නේ නම් මේ දිග මේ අද වෙනත් එකක් මේ ඩිවයිස් එකක් යූස් කරන්නේ ඉඳ මේ තේරෙන්නේ නැතිකම මං හිතන්නේ. ඔව්. මම හිතන්නේ අපි මේ මේ විදිහට මේක ඉගෙන ගැනීමෙන් තියෙන ප්‍රයෝජනේ මම හිතන්නේ අපිට ආයතන නිරෝධය කියන එක තේරුම් ගන්න පුළුවන් නේද මේ හරහා කියන්නේ මේ ආයතන ආයතන හයක් එක දිගට තියෙන හත්වැන්නෙක් ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්න ඉඳනේ අපි මේ සත්පුද්ගල මේ භාවයකින් හැමදේ ගැන බලන්න පුරුදු වෙලා ඉන්නේ. එතකොට මේ ආයතන හයම එකපාර ක්‍රියාත්මක වෙන සංසිද්ධියක් නෙවෙයි නේද? ඒ කියන්නේ චක්කු ආයතනය චක්කු ප්‍රසාදය පහළ වුණාම ඒකට පහෙන්ඩ ආපු හේතු ටික නිරුද්ධ වෙනකොට ඒ ආයතනය නිරුද්ධයි. එතකොට දිගට තියෙන හැක් කියලා එකක් නෑ නේද? ඒ වගේ ශබ්ද මේ සෝත සෝත ප්‍රසාදයට ශබ්දයක් ගැටුනහම එතන ශ්‍රෝත විඥානය පහළ වෙලා සෝයතාතනයට ගන්න හේතු ටික නිරුද්ධ වෙනකොට ඒක නිර්දය විදිහට මේ ආයතනකින් එක නිරුද්ධ වෙලා යන සංසින්දියක් මිසක් මෙතන සත්‍ය පුද්ගලයෙක් කියලා මේ දකින්ද කන දිවනාසය ශරීරය ඔක්කොම තියෙන පුද්ගලයෙක් නෑ නේද මේ කියලා මේ ධර්මතාවයක් නේද හේතු නිසාට ගත්ත හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක් නේද මේ තියෙන්නේ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. ඒ අනුව අපිට හරි ලේසියෙන්ම පුළුවන් නේද මේ අපි මේ අපි මම කියලා කෙනෙක් ඉන්නවා සත්පුද්ගල භාවයක් තියෙනවා මේම මේම ලෝකේ තියෙනවා ලෝකේ අය ඉන්නවා කියලා අර අපේ තියෙන වැරදි වැටහීම කඩාගන්න මේක හරිම ලේසි විදිහට ඒ විදිහේ පහසුව තමයි මට නම් මේක තුලින් අවබෝධ වෙලා තියෙන්නේ ඒකෙන් මට හිතෙනවා ඉතින් මේ අර අපිට අර තාම මේක පිළිහිටලා නැති වුණාට කෙනෙක් දෙයක් දැක්කහම ඇත්තටම මේ මේ මෙතන සත්පුද්ගලෙක් නෑ මේ හේතුවක් නිසා يعني මේ හැට රූපේ ගැටෙනකොට වර්ණ සටහනක් අපිට දකිනවා ඒ වර්ණ සටහන දැක්කාම අපි අර මේ නිරුද්ධ වෙනවා ඊට පස්සේ අපේ මනෝවිඤ්ඤාණයෙන් අපි නිමිටි දාගෙන ඉන්නේ මේ අහවලා මේ අහවලා කියලා ඒ නිමිත්ත අනුව සංඥාවක් අනුව ඉතින් අපි සංස්කාර හදනවා නේද මේ මම ඉන්නවා මේ මට මෙයා හවලයි කතා කරන්නේ ඒ වගේ එන්නේ ඒක දකින්න නම් ලේසි වෙලා තියෙනවා මම හිතන්නේ භාවනාවමගින් මේක අර පිහිටලා දැක ගමම් පිහිටලා අර රහතුන් වහන්සේ කියන්නේ ඒකනේ දේදානට එන්න තමයි දැන් අපිට ඕනේ කියන එක තමයි මට තේරිලා තියෙන්නේ ඒක තමයි අර කෙටියම කියන ආයතන නිරෝධය දකින්න එක කියලා ඔව් මම හිතනවා ඒක තමයි හොඳ පැහැදිලි කිරීමක් කියලා ඇත්තටම අපි දැන් ගොඩක් වෙලාවට සාමාන්‍ය දැන් මේකේ අන්තිමල කියනවා මේ මෙහෙම ඊළඟ වේවියෙන් ඊළඟ ඡේදයෙන් කියන මේ ඇස අනිත්‍ය හේන් නිශ්චය කරේ නිත්‍ය හේ නිශ්චය නොකලේ. ඒ කියන්නේ ඒක අනිත්‍ය බව දකිනවා නිත්‍ය නොවන බව දකිනවා. ඒ වගේම මේ දුක්ඛයි දුකයි කියලා නිශ්චය කරනවා සුඛ වෙන්නේ නැහැයි කියලා නිශ්චය කරනවා. ඒ විදිහට අර විපල්ලාස අපි විපල්ලාස වශයෙන් හඳුන්වන නිත්‍ය සුඛ ආත්ම සුබ කියන සංඥා දුරු කරන්න මෙන්න මේ විදිහට බලන එක ප්‍රයෝජනවත් වෙන හැටි තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි දැන් නිත්‍ය කියන අපි අනිත් හුඟක් වෙලාවට සාමාන්‍යයෙන් අනිත්‍ය වඩනවා කියන්නේ තියෙන ඇති තියෙන දේක අනිත්‍ය වඩන එක හුඟක් වෙලාවට තමයි අර විපරණාමය බලලා අනිත්‍ය වඩන එක තමයි බොහෝ විට ගතානුගත විදිහට පුරුදු කරන්න. නමුත් දැන් මෙතන කියනවා දැන් පෙර නැත් පෙර නොතිබීම හතකින් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට මේ තියෙන දෙයක නිරුද්ධ වීමක් ගැන නෙවෙයි කියන්නේ කියන එකත් පැහැදිලි වෙනවා කියලා හිතනවා. අනිත් එක තමයි මේ අර පෙර නොතිබීම හට ගන්නවා කියනකොට විතරම මේක අර ගෝචර රූපයත් එක්කම සම්බන්ධ වෙලා තමයි මේ දර්ශන කෘත්‍ය කියන එක ඇති වෙන්නේම. එහෙම නැත්නම් අර ප්‍රසාද රූපය කියන එකේ පැවැත්මක් තියෙනවා යම් කිසි අර උපාදිතිති බංගාදී වශයෙන් අර කලින් කතා කරපු විදිහට ඒ කියන්නේ ඒ රූප කොටස් ටික ඇති වෙවි නැති වෙවි යන ස්වરૂපයක් තිබුණාට මේ දර්ශන කෘත්‍ය කරන්නේ යම් කිසි ගෝචර රූපයක් අල්ලගෙන නම් කියන්නේ දක්න වස්තුවක් අල්ලගෙන දකින්නවා කියන තැනදී තමයි මේ මේක හටගන්නේ කියන එක මේ ක්‍රියාවලිය සිද්ධ වෙන අවස්ථාව ගැන තමයි මෙතන කතා කරන්නේ කියන එක තමයි විශේෂයෙන් මට නම් මේ කියනකොට තේරුම් ගත්තේ. ඒ ගැන තව අදහස් තියෙනවා නම් අපිට විස්තර කරන්න පුළුවන්. ඊළඟට තමයි මම ඒක කියන්න තවත් හේතුවක් උනේ මේ අභිධර්මයේ හැටියට කියනවා මේ ඇහැ කියන එක පුරේජාත ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ කියලා දකින් දකින්න එකට ඉතින් එතනයි මෙතනයි පොඩි වෙනසක් තියෙනවා මෙතන කියනවා පෙර නැතුවම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. නමුත් අර වෙනස් තැනක කියනවා මේ අර පුරේජාත ප්‍රත්‍ය ගැන කියනකොට ඇහැ කියන එක පුරේජාත ප්‍රත්‍යයෙන් තමයි මේ දකින්නවා කියන එකට ප්‍රත්‍ය වෙන්නේ කියලා. ඒක එතනදී තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ කිව්වා අර භවංග චලන ඒ කියන්නේ චක්කු විඥාන ඇති වෙන්න කලින් ටිකේදී තියෙන ප්‍රසාද රූපයක්. ඒ ප්‍රසාද රූප ඒ සංස්කෘති වශයෙන් උපයෝගී වෙලා තමයි අර චක්කු විඥානේ ඇති වෙන තැනදී ඒ ප්‍රසාදය හේතු කරගෙන ඒ චක්කු විඥානය ඇති වෙන්නේ කියලා. ඒකට ඒ චක්කු විඥානයට කලින් තිබිච්ච ප්‍රසාද රූප ටික බිඳ බිඳ නැවත නැවත ඇතිවීමෙන් පවතන නිසා පුරේජාත ප්‍රත්‍යය කියන එක මම හිතන්නේ විස්තර වුණා අපිට නැවත වරක් මේ දේශනේ අහනකොට ඒ මොන හරි පැතිලි තැනක් තිබ්බනම් අපිට ඒක निराකරණය කරගන්න පුළුවන් කියලා අදහසක් ආවා. ඒ විදිහට හිතුවා තවත් මොන හරි කියනනම් සාකච්ඡා කරමු. තේරුවන් සරණයි මේ මම හිතන්නේ තේරුම් ගත්ත විදිය මම හිත තේරුම් ගත්තේ දැන් අර සාමිනාංශ කිව්වනේ චක්කු ප්‍රසාදය. ඒ කියන්නේ චක්කු ප්‍රසාදය අපිට කර්මයෙන්ම හටගත් එකක් අපි මේ මව කුසක පිරිසිදුගත වෙලාවේ එන එකක් ඒකේ අර තියෙන සුද්දාස්තිකයයි ජීවිතින්ටයයි ඒක තියෙන චක්කු ප්‍රසාදයයි ඒ ඒ ඒ ඒ ටික ඒ ඒ අපි කර්මයෙන්ම හටගෙන තියෙන දෙයක් ඒ නිසායි ඒක අපි ඒක කලින් එහෙම එතෙන්දී ඇති වෙච්ච නිසා ඒක පුරේ ජාත ප්‍රත්‍ය වෙනවා. නමුත් අපිට යම්කිසි රූපයක් දකිනකොට මේ මං හිතුවේ අර මේ ඒ රූපේ දැක්කන් පස්සේ ඒ රූපයට අර දකින්න හේතු වෙන කිව්ව ටික තමයි අවිද්‍යාව සංහා උපාදාන සංකාර කර්ම කියලා මං අරගෙන මං හිතුවා එතෙන්දී අර පස්ස මනෝ විඥානේ මනෝ මේ සංචේතනාව විඥානේයි තමයි මේ සහජාතපත්යෙන් අපිට රූපයක් ඒ වෙලාවේ සකස් කරලා දෙන්නේ කියලා මං හිතුවේ මම තේරෙන්නේ තේරුම් ගත්තේ ඒ විදිහට මට තේරුම් කරලා දෙන්නේ මම තේරුම් ගත්ත විදිය වැරදි. මම හිතනවා මේ අර පුරේජාත ප්‍රත්‍යය කියපු එක නම් හරි. කියන්නේ කියන්නේ මෞකසට ආපු ගමන්ම නෙවෙයි චක්කු මේ චක්කු ප්‍රසාදය තියෙන්නේ මම අහලා තියෙන විදිහට සති 11ක් පමණ ගියාට පස්සේ තමයි ওই චක්කු සෝත ගාන වගේ ඒ ප්‍රසාද රූප ටික ඇති වෙන්නේ කියලා එහෙම ඇති වුණාට පස්සේ සම්තති වශයෙන් ඔව් සම්තති වශයෙන් පවත්වාගෙන යනවා ඒක නිසා තමයි අතන පුරේජාත ප්‍රති වෙනවා කියන්නේ අතනදි ගත්තේ අර කෙලින්ම ඒ වෙලාවේ චක්කු විඥාණය හට ගන්න තැනදී වගේ කියලා අපි කොහොමත් නැවත වරක් ස්වාමීන් වහන්සේගේ දේශනේ අහලා බලලා අපි ඉදිරියේ සාකච්ඡාවකට යොමු වෙන්න පුළුවන් වෙයි මම හිතන්නේ තවදුරටත්. එතෙන්දි සාර්ථක කිව්වේ අර ඒ කියන්නේ අර දැන් මේ පුරිජාත ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච එකේ අපිට පස්ස මනසංචන විඥාන සමුති රූපයක් ආපුවම එතෙන්දී උපදින සිත්සිත අර සහජාත ප්‍රත්‍යයයි කියලා තමයි මට තේරුම්. නෑ ඒක හරි මම එහෙම හිතපු එක හරි. හසංග මහත්තයා උහකරි කියන්න රැස් වෙනවා. තේරුවන් ගන්නයි මේ මම මේ අභිදා මට අතර මමත් මේ සෑහෙන තේරුම් ගන්න උත්සාහ කරනවා ඒක උතන තියෙන එකයි අභිධර්මයේ කියන එකයි අනිත් එකයි ගලප ගන්න අතින් ඕක එක එක පරයායකින් කියපු ඉන්න සමාජයට ඒ ඒ විදිහට මේ ගල මේ දෙක කවලම් කරගන්න නැතුව තේරුම් ගන්නත් ඕන ඇති කියලාත් හිතෙනවා දැන් උතන මේ එක ප්‍රශ්නයක් තියෙනවා මේ ජයන්ත මාත දැන් හරි මව් කුසේ පිළිසිඳගෙන 11 වෙනි සතිය කියලා අපි හිතමුකෝ අපි දැන් ඉගෙනගෙන තියෙන විදිහට ඒතකොට එතන ඉඳලා ඔය ඇස කියන එක ඕකත් නිකන් අර ස්රෝතයක් වගේ දිගටම පවතිනවා. ඒ කියන්නේ ඔතන දැන් ඇස කිව්වම එක දැන් අපි අභිධර්ම ඉගෙන ගන්න ඉගෙන ගත්ත විදිහට එක රූප කලාපයක් නෙවෙයිනේ ඔය ඇස කියන ඒ ඒකට අදාළ රූප කලාප ගොඩාක් තියෙනවා. ඒතකොට ඒක ඒ හැම වෙලාවෙම ආ එක චිත්තක්ෂණ එක ආයුෂ තියෙන රූප කලාපකුත් ඇසේ තියෙනවා දෙකේ තියෙන එකක් තියෙනවා තුනේ තියෙන එකක් තියෙනවා 17 තියෙන එකක් තියෙනවා. ඒතකොට 17 තියෙන එක මැරෙනකොටම තව ආයෙත් එකේව ටිකක් තියෙනවා. ඒතකොට හැම වෙලාවෙම එකේ ඉඳලා 17 ඒවා එහෙම සෝතයක් වගේ කවලමේ තියෙනවා. ඒ කියන්නේ මේක හැම ඔය සිත්සන් 17 මාසෙ තියෙනම කවලමේ ඔය දිගටම පවතිනවා. එතකොට එහෙම ගත්තොතින් දැන් අර ස්වාමින්වහන්සේ කිව් විදිහට භවංගයේ ඉඳලා අතීත භවංගයේ ඉඳලා භවංග චලනයේ මොහොත වෙනකොට ඒ අදාළ වෙන ඒ වෙලාවේ චිත්ත මේ ආයුෂය පටන් ගන්න ඒ සෙට් එකක් අල්ලගෙනනේ මේ ස්වාමින්වහන්සේ අපිට විස්තර කරන විදිහට ඒ අර ඒ අරමුණ අඳුරගන්නේ චක්කු විඥානය පහළ වෙන්න උපකාර කරගන්නේ. ඒතර ඒ වුණාට ඔය ඇස කියලා අනිත් විදියට ගන්නකොට අර සෝතේ වගේ එකේදී හැම මොහොතේම අනිත් ආයුෂ තියෙනත් මහා පරම්පරාවක් තියෙනවා දිගට දිගට. එතකොට ඒක ඇස එක රූප කලාපයක් ඇති වෙලා චිත්තක්ෂණ තව 16ක් ගිහිල්ලා 17 වෙනි එකේදී මැරුණට තව දිගට ඒ අතර අතර අතර සෝතේ වගේ දිගටම යනවා. ඒතර ඇස කියලා මේ ලොකුවට ගත්තොත් ඉන්නේ ඕක ඇස ඉපදිච්ච දා ඉඳලා මැරෙන දා එක යනකම් ඒ ඒ પરම්පරාවේ චිත්ත මේ මේ මේ සමාන චිත්ත නෙවෙයි ඒ රූප කලාපට කියනවා. එතකොට ඔතන අර පෙර නොතදී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එකේදී අර අපි ගන්න ඕනේ එහෙමනම් අර භවංග ඒ ඉඳලා භවංග චලනය වෙලා ඒ ඒ අදාළ ඒ පොඩි චිත්තක්ෂණ 17ට අදාළ රූප කලාප සෙට් එක විතරද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. ඔව් මම හිතන්නේ මේ තෙරුවන් සරණ යටන් මහත්තයා හොඳයි ඒක අහපු එක මේ ඒකම ඒක ඔබතුමා කියපු ටික හරි අර මේ සංස්කෘති වශයෙන් පවතින එක ගැන කියපු ටික මම හිතනවා අපිට ඒ විදිහට තේරුම් ගන්නවා කියලා ඒක තමයි අර මෙතනදී අර මේ ওই දකින්නවා කියනකොට දකින්නවා කියන දේට යෙදෙන ඇහැගෙන තමයි මෙතන මේ කියන්නේ කියන එක තමයි මට නම් තේරෙන්නේ ඇත්තටම ඇහැ එහෙම මේ සංස්කෘති වශයෙන් දිගින් දිගට තිබුණාට ද රූපයක් ඇසුරු කරගෙන නම් රූපයක් දකින මොහොත බැලුවොත් එහෙම නැත්නම් චක්කු විඥාන පහළ වෙන මොහොත බැලුවොත් තමයි මේ විදිහට අපිට මේ වික විස්තර කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පෙර නොතිබීම හටගත්තා කියන්නේ එතන දැකීමට යෙදෙන ඇස කියන අර්ථයෙන් තමයි මෙතන විග්‍රහ කරලා තියෙන්නේ කියලා තමයි හිතෙන්නේ. එහෙම නැත්නම් සංතති වශයෙන් පවතින ඇස ගැන නෙවෙයි කියලා. මේ එතෙන්දී හැබැයි ස්වාමීන් වහන්සේ කිව්වා එතෙන්දී අර මධ්‍යම ආයුෂ තියෙන ඇස තමයි ප්‍රයෝජන වෙන්නේ කියන එකත් විතර වුණා කියලා මට හිතුණා. මොකද කියන්නේ මන්දාවිෂත් නෙවෙයි අමන්දාවිෂත් නෙවෙයි අර මජ්ජිම කිව්ව ටික කොටසින් තමයි මේ කෘත්‍ය ඉෂ්ට කරන්නේ කියලා. එහෙම එකක් මතකයි මට කිව්වා මේ අපි ඒකත් පොඩ්ඩක් කල්පනා කරලා බලමු. එහෙම සාතවන්නයි. කියන්න බෑ මහත්මයා. තෙරුවන් සරණයි මේ මමත් ටිකක් ඉතින් අහගෙන හිටිය මගේ අදහස් ටිකක් වෙනස් ඒ හුඟක් වෙලාවට හරියට හුඟක් උපකාර වෙන බුදුරජාණන් වහන්සේ අපිව හුඟක් ගාඩ් කරලා තියෙනවා දකුණට නොයන්න වමට නොයන්න ඒකක් තමයි මම හොයාගෙන තියෙන්නේ එක වෙලාවට ඇති වෙන්නේ එක සිතක් විතරමයි ඒ කියන්නේ පවතින්නේ පංච උපාදානස්කන්ධයක් විතරයි එතකොට ඔය දහසක් දේවල් තියෙන ක්‍රමයක් නැහැ ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන ස්කන්ධ පහක පැවතරමයි කියන්නේ. ඊළඟට මේ අහුත්වා සම්භූතං හුත්වාන භවිෂති කියන තැන මම හිතන්නේ ඔතන කියවෙන්නේ නැත්තේ චක්කු ප්‍රසාදය වෙන්නේ නැති. මොකද ඇස කියන එක බුදුරජාණන් වහන්සේටවත් දකින්න බෑ. එහෙම දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කර්මයෙන් ගෙන එන එක ඉන්ද්‍රියක්වත් දකින්න බෑ ඇහැට. ඒක ඒ වෙලාවට ඇවිල්ලා සාමාන්‍යයෙන් ඒක යම් කිසි දෙයක් ඒක සිදු කරලා එහෙමම නැති වෙනවා. දැන් කියන්නේ ඒ ප්‍රසාදය කියන එක රූපයක් නෙමෙයි. ප්‍රසාදය එතකොට රූප තුනක් වෙනවානේ. චක්කු ප්‍රසාදයයි බාහිර රූපයයි ඇස රූපයයි ගත්තම රූප තුනක් නෑ රූප දෙකයි තියෙන්නේ එතකොට මේ තින්නම් සංගති පස්සෝ කියන එක අනිත් එක විඥානය එතකොට ප්‍රසාදයේ යමක් වැටෙන්නේ බාහිර රූපේ කියලා ගත්තම එතෙන්ට ඇස හට ගන්නවා ඒ වෙලාවේ. දැන් අර මහත්තයෙක් අහපු මේ රසය ගැන අපි ගත්තොත් සින්නම් සංගති පස්සෝ කියන තැනට ඔතෙන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ කරුණාකරලා මේ ගන්න මේ මමත් කියන්නේ එක පැත්තක්. තවත් හොයලා බලන්න. එතකොට දැන් සුද්ධාෂ්ටක කියලා තියෙනවනේ ওই සුද්ධාෂ්ටක වල තියෙනවා වර්ණ ගන්ධ රස ඕජාව. ඒ කියන්නේ ඒ සුද්ධාෂ්ටක පව කිසිම රූපයක් හටගන්න බෑ මේ සුද්ධාෂ්ටක නැතුව. ඒ සුද්ධාෂ්ටක වල මේ ගතිය තියෙන නිසා දැන් රූපයක් හටගත්තා නම් ওই සුද්ධාෂ්ටක තියෙනවමයි. ඇසට එන් ගොදුරු වෙන්නේ වර්ණය කනට ශබ්දය. එතකොට දිවට තමයි ওই රසය අතගන්නේ. ඒක කොහොමද වෙන්නේ කියනවා නම් දැන් අපිට මේ මම මේ හාමුදුරනම කියපු එකම ගන්නම්. අඹ ගෙඩියක් ගහේ තියෙනවා. ඒ ගහේ තිබුණාට අපිට රසය දැනෙන්නේ නැහනේ. ඕක බිම වැටෙනවා. ඒත් රසය දැනෙන්නේ නැහැ. අතට ගත්තට ඒත් රසය දැනෙන්නේ නැහැ. එහෙනම් මේක කටට තිබ්බත් රසය දැනෙන්නේ නැහැ. ගත්තොත් ඒක කැල්ල විකුවොත් අපිට එතකොට රසය දැනෙනවා. ඒ කියන්නේ බාහිරෙන් ගත්ත රූපය අඹ ගෙඩිය නම් ඒක දිවේ දිව්‍ය මේ දිවට ඒක තිබ්බම එතෙන්ට ඇති වෙනම විඥානය, ජීවහා විඥානය එතෙන්ට එනවා. විඥානය නැතුව අපිට රසය ලබන්න බෑ. දිව නැතුව රසය ලබන්නත් බෑ. අඹ ගෙඩිය නැතුව රසය ලබන්නත් බෑ. මේ තුන් දෙනාම එකතු වුණු තැන අපිට රසයක් ලැබෙනවා. එතකොට ඒ තුන් දෙනාම එකතු වුණු තැන ලැබුණු රසයට තමයි අපි මේ අඹ ගෙඩියේ රසය කියන්නේ. ඇත්ත වශයෙන්ම එතන සිදු වෙන්නේ මොකද? දැන් විඥානය ඊටාම වේගයෙන් හත ගන්න දෙයක්. හත ගන්න ගමන් මේක නැති වෙනවා. එතකොට ඒකේ වේගය බුදුරජාණන් වහන්සේ කියනවා කවදාවත් කියලා එක මේ ඒ විදියට ඉතර වේගයෙන් ඇති වෙන දෙයක් කවදාවත් වෙන තැනකින් මේ පෙන්වන්න බෑ කියලා. ඒ වේගයෙන් ඒ විඥානය නැති වෙනකොට අර අනිත්‍යස දෙකක් නැති වෙනවා. එතකොට අපේ අතින් වෙන වැරද්ද මේකයි දැන් අඹ ගෙඩියයි දිවයි දිවා විඥානය තුන් දෙනාම එකතු වෙලා අපිට රසයක් දුන්නා. මේ රසය අඹගෙඩියෙන් ආවෙත් නැහැ, දිවෙන් ආවෙත් නැහැ, ජීව විඥාණයෙන් ආවෙත් නැහැ. තුන් දෙනාගෙන් එකක් හරි පැත්තකට වුණොත් ඉන්නේ දැන් දිව නැත්තම් ওই රසය දැනෙන්නේ නැහැ. ජීව විඥාණය නැත්තම් ඒත් රසය දැනෙන්නේ නැහැ. අඹගෙඩිය නැත්තම් ඒත් රසය දැනෙන්නේ නැහැ. මේ තුන් දෙනෙකුගේ එකතුවකින් ලැබුණු රසයක්. මේන් එකක් පැත්තකට පැත්තකට වෙනකොට තුන් දෙනාම එක සැරේටම පැත්තකට වෙනවා. ඒ වේගෙන් එතකොට අපි මොකද්ද කරන්නේ වැරද්ද? අවිද්‍යාවේ කියන තැන කෙරෙන්නේ මොකද්ද? අපි හැරිලා අඹ ගෙඩියන්න ගන්නවා. අඹ ගෙඩියෙන් තමයි රසය ආවේ කියලා. එතකොට ඊට පස්සේ අපි බාහිරට සිත යොමු කරනවා ආ ඔය රසය ආවේ අඹ ගෙඩියෙන් ඔය අඹ තියෙන්නේ කියලා එළියට යනවා. නමුත් මෙතන අපි අල්ලගත්තේ මොකද හේතු තුනෙන් එකක් මේ අඹ ගෙඩියයි කියන්නේ. හේතු තුනෙන් එකක් හේතුව මේ රසය හැටි ඵලය හැටියට ගන්න කොහොමවත්ම බෑනේ ඒකම තමයි කිව්වේ මේ ආලෝක මේ තිරයයි දැල්ලයි තෙලුයි කියන තැන ආලෝකයක් තියෙනවා එතකොට ආලෝකය ඵලයනේ එතකොට ආලෝකය බලන්න දැල්ල අල්ලගත්තොත් අපි පිච්චෙනවනේ ඒ ආලෝකය දැල්ල නෙමෙයිනේ ඒකම තමයි මෙතන තියෙන්නේ ඒ හැම ආයතනයකටම සිදුවෙන්නේ ඔන්න ඔය ටික. එතකොට අහුත්වා සම්භූතම් හුත්වාන් භවිෂති කියන්නේ කොහේවත් නැතුව මෙතෙන්ට එකසරේටම ආවා. එතකොට මේක නැති වුණා. එහෙම පවතින ඇසක් නැහැ ප්‍රසාද රූපය. එහෙම පවතිනවා කයේ. කයේ පවතින ප්‍රසාදයක්. ප්‍රසාද රූපය නෙවෙයි ප්‍රසාදයක් පවතිනවා. ඇති වෙමින් නැවතිමින් පවතිනවා. ඇසකන නාසය ඔය ජීවිත ඉන්ද්‍රිය මේ භාව ඉන්ද්‍රිය ඒවා මේ ඒක පිසි යනකොට දකින්න පුළුවන් දේවල් නෙමෙයි. තියෙන දේවලුත් නෙමෙයි. ඒ ඒ වෙලාවට ඇති වෙන ඒ ඒ වෙලාවට ඒ මොකද ඉන්ද්‍රිය දෙකකට එකතැන තියෙන බැහැනේ. ඒකයි වෙන්නේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි බොහොම පිං පද්මා මහත්මිය. හොඳයි. තවත් අදහසක් තියෙනවා තවත් අදහස් දක්වන්න කාට හරි අවස්ථාවක් තියෙනවා. හරි මම හිතන්නේ වෙනත් කිසි නැත්නම් සාකච්ඡා කරන්න මම හිතන්නේ අද අපි හොඳ ඉතාමත්ම නිර්වෘල් ව දේශනා කරපු ධර්මයකට සම්බන්ධ අපි සමන්දින ලැබුණා ස්වාමීන් වහන්සේගේ දේශනාව නැවතත් වරක් අපිට අහන්නේ හරි වටිනවා මම හිතනවා දවස් මාත්මේ අපිට ඒ කොටස ලබා දෙයි කියලා ඒ කියන්නේ අපිට සවුන්ඩ් සිස්ටම් සෝස්සේ අහන්න සලස්වයි එහෙමනම් මම හැමෝටම ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා අදත් මේ විදිහට සම්බන්ධ වෙලා මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න අපිට සහයෝගය ලබා දුන්නාට හොඳයි අපි දරුවත් මහත්මයාට මේ දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු මම හිතන්නේ ඊළඟ හැමෝම එකතු වෙලා කරන ධම් සාකච්ඡාව මම හිතන්නේ ඉරිදා උදේ සාකච්ඡාව ඒකට එක්වීමේ බලාපොරොත්තුෙන් එහෙනම් හැමෝගෙම හොඳයි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි